සමතන් දේශනාවේ වණේ තේරෙන්නේ නැති එකක් තමයි තියෙනවා වාඩි උචාරණ කරනවා කියලා. එමෙන්නත ශාකන ඉතාලි ඉදිරියට වැඩ පිළිබඳව ඒ පිළිබඳව ගැටළු ස්ථාන තුන අපි ඒක ඉදිරිපත් කරනවා. ඒ වගේම වැඩමුළුවට අපි නීති සංග්‍රහයක් හදලා තියෙනවා. ඒ නීති Tamanට බාධා කරනවා නම් නැත්නම් ඒ වගේ තව අලුත් දෙයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඒකත් අපි මේ විලාය ඉදිරිපත් කර ගන්නවා සාකච්ඡා අවස්ථාවේ. ඒක පළවෙනි කාරණා. එතකොට දෙක ඒ කමඨහං සුද්ධ කිරීම කියන කටයුත්ත. කමඨහං සුද්ධ කරනවා කියලා කියන්නේ භාවනාවක් කරගෙන යනකොට විශේෂයෙන්ම නිවාසික භාවනා කරනකොට අපි සෑහෙන වෙලාවක් හිටියද ගත කරන නිසා භාවනාවට නිතර නිතර සුද්ධ කිරීමක් අවශ්‍යයි. බෙහෙත් ගුණාගුණ කියලා ආයෙ බෙහෙත් පන්තියක් තියාගන්න. ඒක බීලා ආයෙ බෙහෙත් පන්තියක් ලියාගන්න. අනිත් වගේ කවන්ටාන් සුද්ධ කිරීම අවශ්‍යයි. ඒ නිසා මේක අපි අවස්ථාවක් කරගන්නවා හැමදාම. තමන් භාවනාවක් කරගෙන යනකොට මතුවෙන ප්‍රශ්නයක් ආවොත් කරනකොට ඇතිවෙච්ච තත්ත්වය කමටහන් වාර්තාවක් ඉදිරිපත් කරලා ඉදිරියකට ඉදිරියක් බැලීමේදී වෙන ප්‍රශ්න තියෙනවා කමටහන් සුද්ධ කිරීමේ චේතන කරනවා. ඒකත් සාමාන්‍ය සම්ප්‍රදාන කුලව කියලා ඉන්නේ එක එක කෙනෙක් කියලා. ඉතින් නිසන්න අපි පටන් අරගත්තෙත් එහෙම තමයි. 20ක් තියලා කෑමට එක එක කරන තේ කරදැයි. නමුත් 40 පෑන්නට පස්සේ අපි උත්සාහ කරනවා මේ වගේ පොදු කමටහන් සුද්ධ කිරීම. ඉතින් ඒක උගෝ දැන් පිරුද්ධ වුණා. තමයි හම්බෙන අර පුදුලික හම්බෙලා තියෙන අවස්ථා නැති වෙනවා කියලා. ඉතින් එතෙන්දී මේ පොදු අදහසක් අපි දිනු කරා අපි ඔක්කොම දෙන එකම ප්‍රශ්නේ. ඔකේ අහගන්න පුද්ගලික වාසිකත් අයිතියක් නැත්තේ නෑ. දෙන උත්තරේ අනිත්‍යය අහගෙන හිටියත් අනිත්‍යයට ලාභයි. ඒ නිසා මේ පොදු කමඨාන් සුද්ධ කිරීමේ කටයුත්ත නිසරණෙන් ඉලිදක්කපු ක්‍රමයක් නෑ නිසරණේ 100ක් කියලා. 100ටම 10 පැයක් තිබුවාම කීප දෙනෙක් ප්‍රශ්න අහන්නේ ප්‍රශ්න අහලා කොටම උත්තර ලැබෙනවා. ඉතින් එතකොට පුළුවන් තරම් ඒකෙදී තියෙන අර තමන්ගේ තියෙන අධ්‍යක්ෂ බුද්ධයේ පුද්ගලිකත්වයේ සහ රහසිගත දේවල් පැත්තක තියලා ධාතු මනසිකාර පැත්තෙන් පරමාර්ථ ධර්ම පැත්තෙන් ඉදිරිපත් කිරීමේ දක්ෂකම කට්ටියකින් බලාපොරොත්තු වෙන එක සමාජයට ඕනෑමට වැඩි ලොකු බරපතලකමක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒකදී කවුරුත් වගේ එකතු වෙලා පුළුවන් තරම් උත්සාහ කරන්න ඒ සඳහා නිසරණේ හදපු පත්‍රිකාවක් තියෙනවා. තමන්ගේ කමඨාන් වාතාව කොහොමද කියන්නේ කියලා. ඉතින් ඒක සමහර අයට සංනිවේදනය යටින් ප්‍රශ්නයක් මතු කරනවා කොහොමද මේක ලියන්නේ කොහොමද ඉදිරිපත් වෙන්නේ කියලා ඒ නිසා අපි 1 2 3 4 දවස්වල ඉච්චර තදින්ම ඒකත් එක්ක ක්‍රියාකටෙන්න යන්නේ කොහොම හරි පුරුදු පුහුණුවක් ඇති කර ගන්නවා ඒ පුහුණුව අපේ ජීවිතේ සංනිවේදනයට උදව් වෙනවා ඒ නිසා ඒ වගේම අනවශ්‍ය දේවල් නොකියනද ජීවිතේ සංවිධානයකට උදව් වෙනවා ඒ වගේම හරියට භාවනා කරන කාරණා කියන එක භාවනා කරනකොට වැඩි වටින දෙයක් කියලා තේරෙනවා. කොච්චර භාවනා කරත් නම් භාවනා කරනකොට දැනෙන දේ වැටෙන දේ ඉදිරිපත් කරන දන්නේ නැත්නම් ඔට්ටාලිය කැලිය විදිනවා වගේ ওই හැපි හැපි අවිජාවිද ඉදී කොයි දේල් කියන්න බෑ. ඒ නිසා ඉදිරිපත් කිරීම හරහා තමයි තමන්ටත් තමන් කවුද කියලා පේනවා වෙනගෙනුනක් වෙන නිසා කමට සුද්ධ කිරීමේදී ඒ දක්ෂතාවය දැනගන්න ඒ සඳහා සකස් කරවූ පත්‍රිකක් තියෙනවා. එහෙම නැත්නම් මේ වෙලාවේ ප්‍රශ්න වලට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ දෙක. තුන්වෙනි එක තමයි අද දවසේත් අපි ධර්ම දේශනාවකට බහිනවා. ඒකට දේශනාව සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවනම් තේරෙන්නේ නැති හෝ විශ්ව කරගන්න ඒකත් අපි ගන්නවා මේකට. ඕවෙන් පිට යන්නේ නැහැ කියන්නේ මම කියන්නේ. ඕවෙන් පිට අපි ගන්නෑ වාචුකා ගන්නෑ. මොකද මේ අපි මේ නිවාසික කරන භාවනාදී දාම්පාසල උගන්න දෙයක් හෝ සාමාන්‍ය බුද්ධාගම පස්සේ උගන්න දේවල් අපි යන්නේ. ඒ වගේම අර ඉදිරිපත් කරලා තියෙන කමඨාන් සහ භාවනාවට අදාළ දේවල් මිස වෙන භාවනාවක් කරන ගුරුවරු ගැන වෙන භාවනා ක්‍රම ගැන ගත්ත ගමන් ඔබ අනවශ්‍ය කට කතා වලට යනවා. අපේ අර පිරිසුරු පිරිසුදු ගමන පැත්තකදී ඒක දිගේ පැත්තක. ඉතින් ඒක හොඳට මතක තියාගන්න මෙහෙන් දෙන කමටහන් පන්තිය මොකක්ද කියලා. ඒකට අදාළ නැත්තම් ඉතින් අපි උගක් වෙලාට ප්‍රශ්න වැඩි වුණොත් ඒ ප්‍රශ්නත් ඇරලා. ඒ නිසා එකල තමයි ඔය කියන මූලික කාරණා තුන කියන පදනමේ ඉන්නවා කියන පිළිගන්නවා දෙක පොදු කමඨාන් සුද්ධ කිරීමක් කරගන්නවා අපි මේ අවස්ථාව තුන අපේ මේ ආධ්‍යාත්මික ජීවිතයේ හෝ අපේ මේ මෙහෙදි කරන ධර්ම දේශනාව සම්බන්ධව තියෙන ප්‍රශ්න తీරණක ධර්ම සාකච්ඡා පසුම් කරනවා. ඉතින් මේකට සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි නවගම සහිතව රහිතව නවගම රහිතව තමන්ගේ භාවනා ප්‍රශ්න එහෙම නැත්නම් කමඨාන් ප්‍රශ්න පිටියට දානවා. එතකොට වැඩමුළු සංවිධානය විසින් ඒක සභාගත කරනවා. යම් කිසි කෙනෙකුට සතිವಾರයේ අතරමඟදී අදහස් ප්‍රකාශ කරන්න හෝ ප්‍රශ්නක් නගන්න ඕන අත ඉස්සල සංඥා කෙරුවොත් අපිට මයික් එක දෙන්න පුළුවන්. ඒතර කතා කරපේ ඒතර බෑ කවුද කතා කරන්න කියලා දාන්න. එහෙම නැතුව මේකේ කරන්න පුළුවන්. ඊට අමතරව මගේ ජීනවා නරක පුරුද්දක් මේ ප්‍රශ්න කියපු කට්ටිය ඉස්සරහට කැඳවල වෙලා. උසාවියට කැඳවන වෙලාවලුත් තියෙනවා. ඒ කියන්නේ පිරිසිදුව ලියලා තිබුණ නැත්නම් මම අවස්ථාව දෙනවා කරුණා කරලා ඒක මතක් කරගන්න කියලා. ආ මේ කාරණා ටික තමයි මතක් කරන්න තියෙන්නේ මතක් කරන් පස්සේ අපි දැන් මේ සතිವಾರය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි පටන් ගන්නකොටම ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරන්න. මම හිතනවා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා කියන්නේ. ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා. ඒක තමයි සාමාන්‍ය. දැන් එහෙනම් අපි සතිವಾರය ආරම්භ කරනවා. දැනට ලිඛිතව ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්න මාර්ගය. බන්දරු වල හොඳයි අපි පටන් ගන්නවා සතිවාරයේ ලිඛිත ප්‍රශ්න. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙක් මේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා ශ්‍රවණය කිරීමෙන් අනතුරුව භාවනාවට යොමු වීමි මම සක්මන් භාවනාව සහ ආනාපාන සති භාවනාව වඩමි සක්මන් භාවනාව. සක්මනේදී වම් පාදය පෙරටුව තබා සක්මනේ යෙදී දෙපා වෙත සිහිය පිහිටුවා ගත හැකියි. ඉදිරිට අතීත හෝ වර්තමාන සිද්ධීන් දිගේ සිත පිට යයි. එය දැනේ. ෂණයකින් සිහිය දෙපා වෙත එළඹේ. මූල ආරම්මණය නොකඩේ. වරින් වර කෙන්ඩා කොඳුයට පෙළී යග උකුලට ආදී විවිධ ස්ථානවල වේදනා කැක්කුම් තදවීම ඇති වේ. ඒවා ගණන් නොගෙන සක්මනට සිත පිළිටුවා ගනිමි. පාවසන විට පාවසවන විට ඇඟිලි වලටද පාද තබන විට විලවටද පරගතිය වැඩි වශයෙන් දැනේ. මුළු පාදයේම පොළව ස්පර්ශ කරමින් තද ගතිය මොලොක් බව සිසිලස උණුසුම සිතට දැනේ. සතුටින් සම්නිදහසේ සක්මනේ යෙදේ. ඊළඟ ආනාපානසති භාවනාව පිළිබඳ විස්තරයක්. ආනාපානසති භාවනාව පිටතින් පටන් ගන්නා සීත වාරැල්ල උඩුතලෙහි ගැටී නාසයෙන් නැතුළු ශ්වාසනාලයේ දිගේ ගමන් කොට පපෝ මෙලදී අවසන් වේ. ඒ ෂණයෙන් ඒ ෂණයෙහි ප්‍රාශ්වාස වායු ආශ්වාසය අවසන් වූ ස්ථානයේදී ආරම්භ වී ශ්වාසනාලයේ දිගේ ගමන් කොට මැද උණුසුම් ලෙස නාසයෙන් පිට වී උඩුතලෙහි ගැටමින් අවසන් වේ. මුලදී ආනාපාන ඉතා සියුම්ව දැනුණා. ආස්වාසයට වඩා ප්‍රශ්වාසය කෙටි. වරින් වර දීර්ඝ ආස්වාසය හා දීර්ඝ ප්‍රශ්වාසය නිරීක්ෂණය කරමි. උදරයේ පිම්බීම හැකිලිම පැහැදිලිව නොදැනේ. එහෙත් පපු ප්‍රදේශයේ උස්සාහතන බව පැහැදිලිව දැනේ. හිඳගෙන භාවනාවේ යෙදීම ඉතා අපහසුයි. බොහෝ විට සිටගෙන භාවනා කරමි. සිහිය හොඳින් පිළිටුවාගත හැකියි. එසේ භාවනා කිරීම නිවැරදිද? තවදුරටත් ඉදිරියට භාවනා කිරීම සඳහා අවශ්‍ය උපදෙස් දෙන්න මැනවි. ඔබ වහන්සේට දීර්ඝායුෂය වේවා. අද ආධුනිකයෙකුට අපි ගොඩක් වෙලාවට මතක් කරන්නේ පරියන්ක භාවනා සම්මන් භාවනායි නමුත් හතරීදී වුණු කරන්න පුළුවන්. අත්‍යකන සහනිදාගෙන. මේකදී සක්මණ පිළිබඳ සෑහෙන හොඳ පිටු දක්ක ඉදිරිපත් කරනවා. මම පරියන්කේදී විස්තර වලින් තමයි නෙවෙයි කියන්නේ නමුත් කරගන්න අපහසුකමක් කියනවා. ඒ අපහසුකම පිළිසිදු නැහැ. මොකක්ද අපහසු කියලා. මතක් කරලා කියනවා ආශ්වාසයක නාසිකාග්‍රයෙන් පටන් ගන්න. පල්ලෙහාට ගිහිල්ලා අපව එනකන් විස්තරේ. ඒ වගේම පිම්බීම හැකිලිම පෙන්නේ නැති කතාවක් සහ අභාසුකමක් කියලා. ඉතින් ඒක අහගෙන ඉන්නකොට නම් අභාසුකමක් තේරෙන්නේ නැහැ. හොඳට භාවනාව යනවා. ඒ නිසා මේ අපහසුකම හිලි දක්වනවා නම් ඒකට උත්තර දීලා පරියන්කේ තවිස්සට යන පුළුවන් ඉඩ තියෙනවා. කෙසේ නමුත් දැන් දීලා කියලා තොරතුරු අනුව බලනකොට හුස්මේ මුලැමැදාග වශයෙන් බලන්නේ ශරීරයේ කොටස්. නමුත් එක තැනක ඉඳලා හුස්ම මුලැමැදාග බලන්න පුළුවන්. ඒක කියනවා මේ දැන් මේ වගේ ආයතනයක වට කරලා කටු කම්බියට අගහලා තිනා කියලා හිතනොත් ඒක ගේට්ටුවයි තියෙන්නේ ඒ ගේට්ටුවේ ඉන්න මොලකාරයාට මේකට එන කාර්පේලියක් ඇතුල් වෙන්නේ මෙතනින් මැද මෙහෙමයි අග මෙහෙමයි කියලා දකින්න පුළුවන් ඊට පස්සේ අපව පිට වෙනකොට එයා ඉන්නේ මොලකාවල් කාමරේ එතනilla බලන්න එතකොට ඇතුල් වෙන කාර්පේලිය මේ මොල මේ මැද මේ ආවේ කියන්න පුළුවන් නැත්නම් ඇතුල් වෙච්ච තැනilla එක කාර්කම්පිකේ කොතෙන්ද ගියේ කොයි ඔෆිස් එකකද ගියේ එතන වැඩි කර කළා ආපහු වෙවිලා අනේක බලන්න පුළුවන් ඒකෙදි සාමාන්‍යයෙන් අපේ සම්ප්‍රදාය කුලෝ වලන්නේ බලන එකන එක තැනක ඉඳලා ඉස්සරහින් යන පෙරහැර දිහා බලන. ඒ නිසා එතකොට ලැබෙන ලාභය තමයි තමන්ගේ හිත තැන් තැන් වල දුවන්නේ ඒකාග්‍ර වීම තියෙන අවස්ථාව වැඩි. ඒ නිසා මේ සංසිද්ධියේ නාසිකාග්‍රේ පපු ප්‍රදේශ උද්දරච්ඡේදය ආදී තැන් වලින් වඩාත්ම ප්‍රකට තැන අල්ලලා. ප්‍රකට තැන අල්ලන එතන හිත තියාගෙන එතන මේ හුස්ම ආශ්වාසයේ පටන් ගන්න ඉස්සලා නොදැනී ඉඳලා පටන් ගත්තේ කොතනද? ඊට පස්සේ නාය පුරවාගෙන ඒ ප්‍රශ්වාස කියලා ඉවර වෙන තැන කොහොමද? හිත එක තැනක තියාගෙන ඉන්නවා නම් මම හිතන්නේ ඒ වගේ ප්‍රශ්නයක් වෙන්න ඇති මේ පරිලෝක භාවනාවදී මට ඉතර හැපෙන මේ පහසුකම් නැහැ කියලා කියන්නේ. ඒ හිත දුවට තැන් තැන් වලට යන්නේක කෙසේනම සතියට නම් උදව් වෙනවා. නමුත් එක තැනක කියලා බලනවා නම් මේට වැඩිය ඒකාග්‍ර භාවයට සහ ඒකෝදි භාවයට උදව් වෙනවා. එහෙම කෙරුවොත් Tamanට ඉඳගෙන ඉන්න භාවනාවේ රසයක් කමන ගන්න වටහා ගැනීමේ තලතුණ ගතිය එන්නේ ඉඳී තියෙන නිසා උත්සාහ කරන්න එක තැනක ඉඳලා කරන්න අවසාන වශයෙන් අහලා තියෙන ප්‍රශ්න දෙක කියන්න තියෙන්නේ හිතගෙන කරන එකේ කිසි දෝෂයක් නැත්තේ නෑ හිතගෙන භාවනා කරනකොට නිින්ද යන්නේ දෙන්නේ නෑ ඒ වගේම ඇඟිපතේ රිදිලි උගාක් වෙලා තියෙන්නේ සමහරට ඒ පිටගෙන ඉන්න ඉරියව්ව අපතල වුණොත් ඉඳගෙන ඉන්නා වගේම ඉරියව්ව ඉරියව් විශ්ේ පවත්තා. තමන්ට ඒකේ පංකණ්ඩල් හුස්ම දිහාට ධ්‍යාන බලන්න පුළුවන් ගැටයක් තියෙනවා. එතකොට ඒකම තවදුරටත් නිදාගන්න ගියාම හැත පිච්ච වෙලාවේ සැත වෙලා ඉන්න වෙලාව බලන්නත් ඒක උදව් වෙනවා. නමුත් ඒක සාමාන්‍යයෙන් ඉරියා පැවැත්වීම පරියන්කේ තරම් ලේසි නෑ. හිත දෙවිල්ල කරා. ඊටදී පහසොයි ඇඳේ නිදාගෙන ඉන්න. ඒ නිසා ඇඳේ නිදාගෙන ඉඳ මතර බරයි. හිතගෙන ඉන්න එක හිත ඇවිස්සෙල බරයි. ඒ දෙක මැද ප්‍රදේශයක් තමයි තියෙන්නේ. ඒක සම්බන්ධතාව සමෝධක කතා කරනකොට ඉඳගෙන කරන භාවනාව. ඉෂා ඉඳගෙන කරන භාවනාවේදී එක තැනක හිත තියලා උස්ම රැල්ල ගමන් කරන හැටි බලන්න. ඒකකොට පිම්බි වැකිලි වැටවලින් නැහැ කියලා ලියන්න ඕනකමකුත් නැහැ. ඒක පිළිබඳ පශ්චාත්තාප වෙනවට මොකුත් නැහැ. වැටෙනවන් නම් අතිරේක ලාභයකට ගන්න තමන්ට වැටෙන එකක් දිගේ ඉදිරියට යන්න ගියෝ චිත්‍රපටයක නැත්නම් නාඩගමක ජවනිකාවෙන් ජවනිකාවට කතන්දරේ පැතිරෙන වගේ සක්මනට වැඩිය පරියන්කේ ගමනේ තේමාව සතියේ තේමාව අල්ලගන්න තියෙන ඉඩ වැඩි. ඒ නිසා පරියන්ක භවනාදී මේ ආනිසංස සලකලා ඒක දැනක හිත තබාගෙන භාවනා කරන්න කියන පොදු උපදේශය දෙනවා. අවසන් සානස් දෙවනි ප්‍රශ්නේ ලිඛිත ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව අවුරුද්දක පමණ කාලයක් තිස්සේ පුහුණු කරමි. ආනාපාන සතිය නාසය මුලසේ අවධානය කරමි. හුස්ම ගෙවී යාම නිරීක්ෂණය කරමි. පැයක් පැයකමාරක් පමණ කාලයක් පරයන්ක භාවනාවේ නියැලීමට හැකිය. දැනට මාස දෙක තුනක පමණ සිට සක්මන් භාවනාවත කරමි. සක්මන් භාවනාවට ආධුනිකයෙක්මි. භාවනා වැඩමුළුවල මෙන් 50 50 පරයන්ක හා සක්මන් කිරීමට උත්සාහ කරමි. එහෙත් එහිදී සක්මනෙන් පසු පරයන්කය පෙරමෙන් දීර්ඝ කාලයක් කිරීමට නොහැකි බව දැනේ. ආනාපාන සතියට හිත එකඟ කර ගැනීමටද මේ අවස්ථාවේදී නොහැකි බව දැනේ. ස්වාමින් වහන්සේගේ උපදෙස් පරිදි මේ අවස්ථාවේදී මගේ හිතේ හැටි මෙය බව වටහාගෙන දිගටම පරයන්ක භාවනාවේ යෙදීමට උත්සාහ කරමි. මේ පිළිවෙල નિවරදිද එසේ නැතිනම් සක්මන් භාවනාවේ යම් වෙනසක් කළ යුතුද යන්න පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. අතරින් සර් ඒකෙත් ඇත්තටම තොරතුරු මදි සක්මනකට පස්සේ පරියන්කට ගියාම පරියන්කේ අර ඉස්සලා වගේ පැයක් කමාර කරගන්න බැරි මෙන්න මේ කරදරේ මේ බාධාව මේ හිරියදේ කියලා ලියවිලා නැහැ. සමහර විටක නිකන් හිතලා කියනවා නම් පරියන් සක්මන් කරනකොට පස්සේ හොඳට හිත අවදි වෙනවා. අවදි වුණාට පස්සේ ඒ ක්‍රියාශක්තිය නිසාම එක අරමුණක නොහිටින්ද නැත්නම් හිතේ ක්‍රියාවේදී වැඩි වෙන්න හේතු වෙන්න ඉඩ තියෙනවා. ඒක ඒකාන්තව නරක ලක්ෂණයක් නෙවෙයි. ඒකට තමයි අර ඉඳගෙන ඉන්න ඉරියව්වේ එක තැනක හිත නොතිබුණාට මම ඉඳගෙන ඉන්න බව නැත්නම් ඉඳගෙන ඉන්න බවට තියෙන උත්සන්න ආශාල භාවය වැඩි වෙන්න ඉඩ තියෙනවා. එතකොට සතියට නම් අවහිරයක් වෙන්නේ නැහැ. කෙනෙහිලක් වෙනතර සමාධියට පොඩ්ඩක් කරදර වෙනවා වගේ වෙන්න තියෙනවා. හැබැයි ඒක එච්චරම සම්මනිතෙල්ලගෙන සමාධියට ලැබෙන මේ ශක්තිය කරදරකාරී නෑ. ඒකේ හිතා ගන්න බෑ ඇයි මේ පරියංකය සක්මනට පස්සේ සක්මන හඳුනා දුන්නා පස්සේ පරියංකය වැඩි වෙලා ඉන්න බැරි කියන කාරණාව හීගෙලා නෑ. ඒක නිසා මේ සක්මනේ දෝෂයක්ද කියලා අහන ප්‍රශ්නට උත්තර දෙන්න බෑ. මේ නිසා ලියපෙකන කැමති නම් සභාවට ඒ තොරතුරු ටික ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක උඩ සාකච්ඡාවට පොහොන් ලැබෙනවා. සාකච්ඡාවට දව් ලැබෙනවා. අත උසන්න කැමතිද ලියපෙකන. මයිකේට කතා කරන්න ඕනේ මට දැනගන්න ඕනේ පරියන්කයට පස්සේ සක්මන කරනකොට මුකර කරනවට වැඩිය අමාරුයි කියලා කියන කාරණා කවුරුද හිත කරන්නේ. අමාරුයි කියන්නේ වෙනසට තවත් මයිකේට ලං කරන්න. වෙනදට පරියන්කේ කරනකොට සාමාන්‍යයෙන් හිතට හිතක් කරනවා අනාපානසති බලන්න පුළුවන්කම තියෙනවා. අදෝදේ වෙනම ඵලයට විතරක් කරනකොට ඒ කරන්න ඉඳගෙන ඉඳීම සහ ඒකට හිත දොන එක තියාගන්න පුළුවන්. නමුත් සක්මනක් කරලා ඊට පස්සේ ඵලයට යනකොට ඒ විදියට සෙටල් වෙන්නේ නැති තමයි තේරෙන්නේ. හිතේ ඇවිසිලි ගතියක් වැඩි වෙනවද අරමුණට හිත ධානය වැඩි ගතියක් වැඩි වෙනවද නැත්නම් ඉක්මනට නැකිట్లా යන්නේ හිතනවද මොකද්ද මොකෙන්ම හිතන්නේ නෑ නැකිట్లా යන්නේ හිතන්නේ නෑ නමුත් අරමුණේ හිත තියාගන්න බැරි සමක් තමයි දැනෙන්නේ ඒකේ අදහස් කරන්නේ අරමුණ හිත පවතිද්දී බාහිර අරමුණ වලට හිත දුවන ගතිය වැඩිකමද එහෙම නැත්නම් අරමුණ අප්‍රිය වීම නෑ අරමුණ අප්‍රිය වීමක් නෑ සැපදීන් අනිත් අරමුණ යන එක වැඩි අසක්මනකින් පස්සේ කරනකොට. එතකොට මෙහෙම ප්‍රශ්නයක් આવොත් ওই දීපු උත්තර අනුව තමයි පරියන්කයකට සක්මන්ට පස්සේ පරියන්කයක් කෙරුවොත් වින අරමුණක ඉඳලා නැවත Tamange අරමුණට එන ගමන් කාර වැඩි ගන්න වැඩි වෙනවා. දැක ගන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා පරියන් සක්මන්කට පස්සේ කරන පරියන්ක. ඊට ගියේ හිතක් නැවත අරමුණට ගත්ත අවස්ථාව එහෙමයි. දැන් ඔය එහෙම එහෙමයි කියපෙ කියන්න බෑ ඔය ඔය කතාන්නේ. පිටේ ගිහිල්ලා අපෝ ගත්ත වාර ගන්න වෙන්නේ. ඒතකොට ඒ වය වැඩියෙන් වාර ගණන් ගැනීම පරියන්කේ නැත්තම් භාවනාවේ නැත්තම් ප්‍රතිපත්තිය දියුණුවක් විදිහට තේින්නේ ප්‍රතිපත්තියට භාවනාවට හිතියලට. ඒ විදිහට කියලා හිතනවා අතර කලින් එහෙම නෙමෙයි. සබාවෙ ඉන්න කට්ටිය මොකද? ඉතින් හරි අපන්ට තමන්ට අරමුණට ගන්න පුළුවන්කම දැන් මේ ඔක්කොම යාර වෙනවා. ඒකට ඒ යෝගාවචරය හිතනවා එකක් අදලා. ඒකනේ සතියේ තියෙන සුවිශේෂ ගුණයක් වැඩිලා කියනවා. පිට යන්නේ ඒක වැඩි වෙන එක නෙමෙයි අපි බලන්නේ. පිට ගිය හැම වෙලාවෙම ආය අරමුණට ගන්න පුළුවන් ගතිය වැඩිලා කියනවා. ඉතින් මේක තමයි ඒ සතියේ තියෙනකොට සෙල්ලක්කාර ගතිය. නැත්තම් සතියේ තියෙන විප්ලවීය ගතිය. ඒක භාවනා ඉදිරියට උනට අත්‍යවශ්‍ය දෙයක්. වේදනාවට හිත යට එක නතර කරන්න බෑ. නතර වෙන්නම ඇත්තට පිටික කාලයක් යනකොට නතර වෙනවා. ඒක නෙමෙයි අපි කරන්නේ. පිටකයේ හිත නැවත අරමුණට ගැනීමේ පරිේශන නැවත අරමුණට ගැනීමේ ප්‍රයත්නය සාර්ථක වෙනකොට යෝගාචර ලක්ෂණ හතරක් ලැබෙනවා. එක තමයි පිට පිට යනක ඕනම වෙලාවක අපිට වෙනවා. ගිහාම ගත යුත්තේ මෙතෙන්දයි කියලා කලින් සංවිධානය කරගන්නා ලද ආරක්ෂක ස්ථානය දැන් හිතේ තියෙනවා. දැන් අන්නතර වෙච්චාම මෙන්න මෙතනයි කියලා කියන්නේ. භාවනා නොකරන කෙනාට එහෙම තනන්නේ නැහැ. එයාගේ නන්නතර විදිහට ආව නන්නතරකට යන්නේ. භාවනා කරන කෙනා කලින් සංවිධානය කරලා දී ස්ථානයක් තියෙනවා. ඒක බුදුජානනාත්තේ අශෝකං විරජං ඛේමං කියලා සදාහන් කරනවා. මේ භාවනා කරන කර්මස්ථානේ ශෝක අභිතරණ. රජස් අභිතරණ කාන්තාර කියන මනුස්සයට ക്ഷേම භූමිය. ඉතින් කාන්තාරයේ අසතන වෙච්ච එක නා දන්නවා ക്ഷേම භූමියේ තියෙන අතන කියලා. ඉතින් ඒකට එයා දන්න. යනවා. කාන්තාරයේ අසතන වුණාට පස්සේ ക്ഷേමයක් දන්නේ නැත්නම් ඉත හරි වෙහෙසකටපත් වෙනවා. යාළයෝ යක්ෂයෝ ප්‍රේතයෝ භූතයෝ ඔක්කොම. යෝගාවචරය තියෙන සැනසීම තමයි ඉස්තනන්නත්තර වෙනවා. හොඳටම විශ්වාසයි. ඊට මන්නත්තරුත් ගෙනලා මෙන්න මෙතන අත ගන්න ඕනේ කියන කාරණාව දානවා. දෙක නන්නත්තර වීම ගැන නෙවෙයි හිතන්නේ ආයෙත් පස්සේ නන්නත්තරට දැන් මගේ යුතුයකම පරම යුතුයකම තමයි මට ආරක්ෂක භූමියට ගෙනත් දාන්නේ. එතකොට දැන් මම යට වැඩක් තියෙනවා. මම අන්තපජා නැහැ. ඊට පස්සේ ඒ ගෙනත් දාන්න කිසිම බාධාවක් නැහැ. මේ ඉන්නේ නන්නත්තර වෙලා මෙතෙන් යන්න ඕන කියලා බැලුවොත් මේ ලෝකේ ඉන්න ඕනම මිනිස්සුෙකුට තේරෙනවා නන්නත්තර වෙච්ච හිතක් සුමකට ගෙනත් දාන්න ආරක්ෂක භූමියට ගෙනත් දාන්න යෝගාවචරය ගත්තොත් තොත් හයක් මාරයට හරස් කවන්න බෑ යක්ෂයෙකුට හරස් කවන්න බෑ කෙලෙසකට හරස් කවන්න බෑ අර සතිය මෙන්න මෙතන යන්න ඕන කියන ගතිය තරම්ම බලවත් ඊට පස්සේ ඒක සඳහා වෙන්නේ නැත්තේ කෙරෙන්නේ නැත්තේ අපි අපි ඔය පච්චත්තාප වෙවි අයියෝ හිත පිට ගියයි කියලා දැන් ඔය කියනවා වගේ කන පිටින් ගහලා ඉන්නවා. අර පිටින් ගහන දේ කරන්නේ පිට ගියාම දෙයක් කියලා. ගෙනත් තිබ්බට පස්සේ දවසට හිතනද ඇවිල්ලා ගෙස බලනකොට පිටි ගිහින් ගෙන බලනකොට ආනපාන කිසි කලඹිල්ලක් නැතුව ඒකේ හේම සාන්තව තියෙනවා. ඒක දකින්න හිතෙනවා මේ මගේ හිත කෙලෙස් කෙලෙසිලා නැහැ. ඒක පරිශීලන කරලා පින්නන්න පුළුවන් මගේ හිත පිට ගියා. කලබල වුණේ නැහැ. පශ්චාත්තාප නැත අපව වෙලා බලනකොට ගෙදර සාමයේ හේම තියෙනවා. ආපු දවසේම ගෙදර ඇවිල්ලා බලන පළවෙනි දවසම තේරෙනවා අකුසල් වල සිද්ධ වෙන්න තියෙන අකුසල් නොක සිද්ධ නොවීමේ ක්‍රමයක් තමයි මේ අපි උගන්වන්නේ. වෙන්න ඉඳ තියෙන අකුසල් නොවීමට නම් අකුසල් මට්ටමේ ඉඳදී අකුසල් ගැන පශ්චාත්තාප වෙන්නේ නැත කුසලයේ ගැන හිතන්න මොකද්ද කුසලයේ? තමයි දන්න අරමුණට ගෙනත් ගන්න. ගෙනත් ගන්න බලනකොට මෙන්න බාධායක් පොඩ්ඩක්. සාමයෙන් ගෙනල්ලා ගන්න හිතේ සිලක් නැහැ. මේ කරුණු කවදාකවත් දැක ගන්න හම් වෙන්නේ නැහැ සමත භාවනා කරන කෙනෙකුට. අපි විපස්සනා භාවනා කරන සෙල්ලක්කාර කෙනෙකුට අනිවාර්යෙන් හම් වෙන රසම සුගතක්. හැබැයි ඉතින් භාවනා වැඩමුළුවක පළවෙනි දවසට සැර වෙන්නේ. තවත් එක තුනක් යනකොට ඕක කාටවත් තේරෙන්නේ. ඉතින් ඒක සඳහා ඒ සාරිපුත්‍ර ස්වාමීන් මතක් කරන්නේ හිත පමාවට වැටෙනවා හිත පිට යනවා කම්ප වෙන්න එපා මට කම්පා වෙන්න දෙයක් නෑ. ඔය දන්නවා මගේ හිත පිට ගියා. මෙතෙන්ද එන්න ඕන කියලා දන්නවා. ඇවිල්ලා ගන්න ඕන බාධාවකුත් නෑ. ඇවිල්ලා වන්න ගෙදර තමන්ගේ මූල කර්මස්ථානේ කර්ම වේලක් නැති බව බොහෝ විට වැටෙනවා. ඒකත් ඉන්න පටන් ගන්නවා. මේක න පශ්චාත්තාපින් මනුස්සය අනිවාර්යයෙන්ම අනවශ්‍ය අකුසලයකට සමාදන් වෙනවා. පශ්චාත්තාප නොවි මේ කලාව දන්නේ කරා වෙනවා. ඕනේ නම් පව් වෙන්න තිබුණ එකක් මම පව් නොවෙන්න අකුසලයක් නොවෙන්න පාර හොයාගත්තා කියලා. ඒ පුදුම පරිේශන තෘෂ්ණාවක් වෙනවා. මේක නැවත කරලා බලන්න. කරලා බලන බලන වෙලාව හැදෙනවා. අපේ චිත්ත ප්‍රවෘත්ති අපේ තරම් කෙලෙසෙන්නේ නැහැ. මේ කෙලෙසමයි කියලා හිතුවක් කෙලෙසෙන. ඒක තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ අකුසල් ඇද්දගෙන දාන නෑමක් තියෙනවා. බෙදාගෙන කන කෑමක් තියෙනවා. පරිහිතේ කරන් කරන්න දින ඔබට පුළුවන් නම් අකුසල් වෙන්න ඇරපන් මම කරගන්නේ නැහැ. ඒ වෙලාවට අකුසල් යෝජනා කරාට මම ඉස්තර කරන්නේ නැහැ. සබාවට අකුසල් යෝජනා ගොඩක් වෙනවා. දැන් අරමුණ අමතක කරලා පශ්චාත්තාප වෙනවා කියන්නේ ඒ කිනාපු අකුසල යෝජනාව අපිත් ඉස්තර කරලා අනිවාර්යයෙන්ම අකුසල යෝජනාව සබඳමත වෙනවා. යෝගාචරයෙන් මෙතන ජීවිතේ පළවෙනි වතාවට තමගේ ස්වච්ඡන්ද භාවය සත්‍යව තමයි කතා කරන්නේ. ස්වච්ඡන්දේ පාවිච්චි කරලා දැනගන්න පුළුවන් අකුසල යෝජනාව කාට මම ස්ථිර කරන්නේ මම කුසලයට මතක් වෙනවා. ඒක තමයි අනුපන්නනම් පක්කානම් අකුසලවනම් ධම්මාන නෝපාදාය නෝකන්න අවසන් නොහිපේදීම සඳහා ඡන්දයක් ඇති කරනවා. විරියං ආරම්භති වීර්යයක් කරන චිත්තම් පංගන්නාදී ඉඳ දෙලි කර ගන්නවා. පදහක්. කරලා බලනකොට පේනවා බුදුහාමුදුර නැති වුණාට මේ වැඩේ නම් දැනට සිද්ධ වෙනවා. ඒ නිසා මේ වගේ සාකච්ඡා කරුවේ නැතුව මේ තොරතුරු දෙන්නේ නැතුව ඇයි මේ පරියන්කට කම්මැලි වෙන්නේ කියන කතාවට මට හිතා කියන්න බෑ. ඒ තොරතුරු ටික සභාව මේ වාර්තාවට දාන තරමට යෝගාවචර දියුණු වෙනකොට අකුසල් පරිදිලා කුසල සතිය දුන්න ඉවරයි. ඒත් ලියන්නේ කියලා මම කියනවා. මොකද අනික් කටියට ඒක පූර්වාදර්ශයක් වෙනවා. එහෙම සාහිත්‍ය සාහිත්‍ය කියපු නිසා තමයි අද ශාසනයක් ඉදිරියට තියෙන්නේ. අල්බුද්ධාතික දැනගත්තා භවනා කරන ඔක්කොම එනේ කෙලෙසිට සමාදන් වෙලා සාදු සාදු කිච්ච කෙලෙස් පිටපස්සේ යනවා. බුදුහාමුදුරු දීලා තියෙන මූල කර්මස්ථානය සතිය ආපහු ඇවිල්ලා බලන්න බලනකොට මොකක්ද gedara කරදරයක් නැහැ. සාහිත්‍ය සංසය සඳහන් කරන පමාදේන කම්පතිටි සති බලන්න. තමා වුණා කියලා කප්පා වෙන්න එපා ඒක හදි දවස් බලන්න. ඒ නිසා මේ පෞසිද්ධෙන වෙලාවෙන්මයි නිවන් දකින්න දොර ඇරෙන්නේ. ඕනේ නම් පවුවට ආවඩා යෝග්‍යහගෙන පවු සමාදන් වෙලා පුළුවන්. අර හරියටම සාමාන්‍ය සතිය නෙමෙයි ඒක හොඳ දෙලක්කාර සතියක් ඕනේ. සති විවිධාංගීකරණය වෙන්න ඕනේ. හරියට සතිය යොදලා බැලුවොත් ඒ හොන්තන කරදරේ Tamande චිත්ත ප්‍රවෘත්ති විඥාන ස්රෝතේ කරදර වෙලා නැහැ. මට නිසා කලබල වෙච්ච නිසා විඥාන ස්රෝතේම සාක්ෂි වෙන්න තියෙන අකුසලයක් මම මගේ ගියා කියලා බරවැයිද කියනවා මේ. තේරෙනවද? ඔන්න මයිකෙන් දැන් මම තේරෙන්නේ මොකක්ද කියලා ඒක උංගනකොට වෙන කෙනෙක් කවදාවත් මයික් එක ගන්න ආයතන වල ඉතින් ගියා වස්තල් වෙන්නේ නැතුව වස්තල් වෙන්නේ නැතුව අපහු මොල් කරන ස්ථානයට ස්ථානගෙන ඇවිල්ලා එහෙම ගේන්න පුළුවන්කම ඒක තමයි කරගෙන යන්නේ අත්දකින්න ඕනේ. ඒකේ කුසල් සමාදන් වෙන්නේ මේක ප්‍රකාශ කෙරුවොත් විතරයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒක කෙරුවට බෑ. ධාවිනුට සපේලා කියන්න පුළුවන්කම තියෙනවා. ඒකට කියනවා අපදානේන සම්පායති කියලා. ත්‍ර්ථයෙන් සපේලා කියන්න පුළුවන්. මම ප්‍රශ්න අහනකොට උසාවිට දෙන ප්‍රශ්න අහන්නට සපේලා උත්තර කියන්න පුළුවන්. ඒක තාම කරලා බලන්න. යන්නේ නැතුව පරිශන කරන්න. දෙලෙස් නැතුව කරන්න. හිත පිට යන්න ඕන. ඊට පස්සේ බය නොවී ඉන්න බව සමාජ දකින්න. මට සාහන සාමකාමී කරුණක් තියෙන බව දැනගන්න. මෙතන දෙන්නේ පැමිණීමක් කරනවා. ඒක ප්‍රකාශ කරනවා. මම ඉද සාර්ථකට ගියා. මම හත්ින්දදී දැනගත්තා මම අගෝචර භූමිය කියලා. මගේ ගෝචර භූමිය ආනපානේ මම මේ මීට ආනපානටයි කරනට ආනපානේ කලබල වෙලා තිබුණේ මම ඒ නිසා සත්‍ය ගැන කලබල වෙන්නේ නැතුව ආනාපාන කරන යනකොට හැලහැප්පීමක් වෙලා තියෙනවා නමුත් හරියට දිගටම ආනාපාන හිටියා වාගේ බාන වැඩ. ඒ ටික ප්‍රකාශ කරන්න. ඒ විදිහට ප්‍රකාශ කරන්න පුළුවන් නම් මේ ශාම දුෂ්කර භ්‍රමචර්යයෙන් 150ක් ඉවරයි. මේ කවුරක්වත් එහෙම මේ බැරි අය නැහැ. නමුත් මේකයි කමඨාන් සුද්ධ කිරීම කියලා දාන්නේ. ඒකෝන කල්යක දෙක වඩනවා පරියන්කේ හොඳයි. ධක්මන හොඳයි පරියන්කේ සෞත්වි මට බෑ. හැබැයි ඒකට හරස් ප්‍රශ්න අහලා උත්තරේ දුන්නොත් <clears throat> පොදු කමඨාන් සුද්ධ කිරීමකදී මේ ප්‍රශ්නේ වමාර ගන්න බැරුව ඉන්න කට්ටිය ඉන්නවනේ. ඒකට ඉතින් උත්තර ගන්න. ඒ නිසා සාකච්ඡාවකදී සජීවී විදිහට සම්බන්ධ වෙනවා කියලා කියන්නේ මගේ ප්‍රශ්නයක් වෙච්ච දෙයක් නෙමෙයි. මේ මානවයර කියන ප්‍රශ්නයක්. මානවයා දන්නේ වැරදුනට පස්සේ ඒක ගැන සාදු සාදු කීක ඒක ගැන කතා කරනවා මිසක්කා. බුදු කෙනෙක් පහල වෙලා තියෙනවා කළ හැක්කක් තියෙනවා කරන්න පුළුවන්. කසලම් කාජකට පහන් මිනිසුන්ට බොරුවට කඩමැදුම් කතා කර කර ඉන්න එපා. කලියුත්තක් තියෙනවා එතනට. ඒක තේරුණාට පස්සේ අර කවුරුද කවචන බහනා කරත් ආනිසංස ඔක්කොටම. සතිපාදලේ පොඩි උන් මතක් කළ දුන්නට පස්සේ උන් කියමනක් කියනවා නාකි පරාරයි. නාකියක නාකිච්චින්ගේ වැඩිම වැරදි කරලා කටුවට ගින්නේ නැහැ. අට පැන්නට පස්සේ ගන්නම දෙයක් නැහැ ජීවිතය. අර වෙච්ච ගතියොත් මෙතේ අනිත්‍ය දුක්ඛ සංසාරේ බල්ලෙක් මරලා මහා පාරේ ගිහින් ඉතින් එක තල්ලේ ධානය මේක තමයි බෞද්ධයන්ගේ වැඩේ. බුද්ධ ආගම පිළිලැස් කරලා ඉවරන. බුදුහාම පිළිණු වෙලා ඒක නිකන් කන කන්දස් ගන්න. පුඩිය කුඩ කිව්වොත් එහෙම. අගතාන තියෙනවා ස්වාමීන් වහන්සේ මහාන පණ කරගෙන ඉන්නකොට මට කුරුල් සද්දයක් ඇහුණා. මම කොහොමද දන්නේ කුරුල් සද්දයක් කියලා? මට දකුණු පැත්තෙන් ඇහුනේ කණේ මගේ හිත තියෙනවා. මම ඒකට ඕන දැනගත්තා මම ඒක දෙබ්බවට ගන්න මම ආය අනකට ගත්ත කොහොමද දැන ආනකට ආවේ මට නාසිකාග්‍රේ උණුසුම සීතල රටුණා ඒ පියවර හතර කියනකොට පේනවා ළමගේ ප්‍රශ්නේ තේරුම් ගන්න කියෝ කමටහන් වැරදිලක් තියෙනවා ආපහු හදලක් තියෙනවා වෙන කෙනෙක් වෙනම හරිය නිරවුල ඉදිරිපත් කරනවා හරියට හතර ප්‍රශ්නයක් අහන්න කොහොමද දැන සද්දෙට ගියේ ඇයි සාන්ත කුරුළු සත්‍යයි කණේ නෑ කියලා හරි ඊට පස්සේ දැන් ආනපට ආවගේ ඒක උනහන්නේ දැන් ඊග හරි ලස්සනට හරියට මෙතෙන්ද ඇඟිල්ල තියලා අහන්න ඕනේ නහයෙන් දන්නවනේ ඒකට ඇහුවොත් එමේ නහයෙන් දන්නවනේ කුරු සද්ද නැහැ නේද කුරු සද්ද නහයෙන් නහයෙන් දන්නේ නැහැ කියලා ඒකට පොඩක් කල්පනා කරලා හැබැයි හැබැයි හැබැයි ඔය දෙක එකක් ගන්නවා අපි යන්නේ අකුසල් මාර්ගයෙන් අර කුසල් මාර්ගයට දානකොට ඒ ළමයට ඒක කියලා දුන්නොත් හැම වැරද්දකම සතුටු වෙන දෙයක්. පොසිටිව් දෙයක්. හැබැයි දක්ෂයාට විතරයි කරන්න පුළුවන් නේ අනිත් එකන වැරදි ලයිට් වල විදිය සමාදම් වෙවි සමාදම් වෙවි ඉන්නවා. මේක මේක අල්ලගත්ත නම් ඒ කියන්නේ සතිය ඉන්ද්‍රිය මට්ටමේ ඉඳලා බල මට්ටමටපත් වෙන තැන. මොනම දෙයක් ආව සතිය පස්ස ගන්න යා නිරතෙන් දිනාලේ වාර්තා කරලා ඒකට report එකක් තියෙනවා. ඒ නිසා මම ඉස්සෙල්ලා කතා කරපු ඉස්සෙල්ලා දීපේ කරන්නේ මම පසුගිරුවේ නෑ. මේ වගේ මේ මොකද්ද යටිපහුව වෙන මේ බීතිකාවක් තියෙන. මේ බීතිකාව තුල ගැඹුරු ධර්මයක් තියෙනවා. ඒ ධර්මයේ මතුවෙන විදිහ කමඨාන් වාර්තාව ලියනවා කියන එක උසාවියක සුප්‍රීම කෝර්టు උසාවියක උසාවි වාර්තා ලියනට වඩා අමාරුයි. ඒක තමයි පුදුහාවස අපිට උගන්වන්න ව්‍යාකරණ. Short to the point, short and sweet. No nonsense. අපි කතා කරන්නේ මොනවද? අදාළ නැති පටලවා ගන්න වර්ගමද? පටලවා ගැනීමලා පම්බ ගාලේ පැටලිච්ච දිවලෙක් වගේ. කියන දේ කියෙන්නේ නැහැ. ඒකට දොස් කියන්න බෑ. මොකද අපේ භාෂාව කවදාකවත් මේ වගේ පොයින්ට් එකකට කතා කරන්න අපිට කිසිම විශයක් ප්‍රොක්කු කරන්න නැහැ. උගන්න විෂයන් සේරම නන්නතර විෂයන්. හරියට මාතෘකාවට ඇවිල්ලා මාතෘකාවට අහබ්බව විශ්ලේෂ කරන්න කොහොමද කියලා ඇහුවොත් බැරිකමක් නැහැ. නමුත් ඒක ප්‍රකාශ කිරීමේ පුරුද්දක් අපේ මේ දීදී এডুকেෂන් සිස්ටම් එකේ නැහැ. මේක කියනවා මේක දීර්ඝ කරන්නේ මේක දක්ෂකම අවුරුදු 2600ක් කියලා තාදත් කියනවා. හැබැයි දෙන්න හරියටම යොමු දෙන්න ඕන දුන්නාට පස්සේ පේනවා අපේ හිතේ හැකියාව තියෙනවා. ඒ නිසා හොඳට බලන්න අපේ ලක්ෂණට වැඩි පරියන්කේ කටයුතු සිද්ධ වෙනවා. අනිත් දවසේ උනන්දුයි යනවා. Thank you. අවසරයි ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය මම භාවනාවට අදුණකෙක්මි උදේ කාලයේදී වාඩි වී කල භාවනා අපවාරවලදී අනෙක් උපාසක උපාසිකාවන්ගේ ගැරවිලි නින්ද යාම නිසා සහ ආස්වාස ප්‍රස්වාස ශබ්ද හිරිහැරයක් විය ස්වාමීන් වහන්සේ ඉහත සඳහන් කරන කාරණේ භාවනාවට බාධා වීම අඩු කරගත හැකි මඟක් තිබේද භාවනාව දියුණු වන විට බාහිර කාරණාවල බලපෑම අඩු වේද? ඒක නිකන් අඩු වෙන්නේ නැහැ. දැන් මේ කිව්ව විදිහට බාධාවක් නැතුව අපි කවදාකවත් පරිශීලනය කෙරෙන්නේ නැහැ. නිසා බාධාවක් තියෙනකොට කරන දෙයක් තියෙනවා. ඒකට අපි සමත භාවනා කියන්නේ ඒකට අපි විපස්සනා භාවනා කියලා කියනවා. එන බාධාව මොකක් හරි ආදාවක් විනිවිද දකින්න පුළුවන් දෙයක් තමයි විපස්සනා කරනවා කියලා කියන්නේ. උදාහරණයක් වශයෙන් කිව්වොත් ওই ගොරෝත් සබ්දයක් ඕ කැස්සක් ඕ පිටක් කරනට අනිවාර්යෙන් වෙනවා. ඒක ආවට පස්සේ Taman දන්නවනම් මගේ හිත ස්වභාර්ථ අරේන සබ්දෙට ඇදලා යනවා ඒකේ ස්වභාර්ථය. ඒක ඒකේ ස්වභාවයත් විතර ගැඹුරක් තියෙනවා අපි කෙටේම. ගියාට පස්සේ දැන් දැනගත්තොත් මම දැන් ඉන්නේ මම ඉන්දිය යුතු ගෝචරජ්‍යත් අරමුණේ නෙවෙයි. හිත ඉන්නේ දැන් වෙන අරමුණක් කියලා දැනගන්න පුළුවන්කම තියෙන ඕන වගේ දෙයක් ලියන්න. හිත වැදගත් නැහැ. මම හින්දෝනේ නම් ආනපාන. නමුත් දැන් ඉන්නේ සද්දෙක් කියලා දැනගන්න. ඒතකොට මේ සද්දේ තියෙද්දි සද්දේට ද්වේෂය ආවොත් සද්දයත් එක්කමයි හිත යන්නේ. සද්ද ගැන ද්වේෂය එන එක මනුස්ස හිතේ ඇති වෙන එක. මේ සද්ද ගැන ද්වේෂය තියෙද්දිත් මම දැන් හුස්ම ගන්නවනේ. මම දැන් ඉඳගෙන ඉන්නේ සද්දය ඇහෙද්දි තමයි ඉඳගෙන ඉන්න බව බලන්න පුළුවන්ද කියලා. හුස්ම ගන්න බව බලන්න පුළුවන්ද කියලා බලුවොත් දිගටම බැරි වෙයි. මොකද සද්දේ විත්‍යක් වගේ එකක් නෙවෙයි ඇහිලා සහිත දෙයක්. සද්දේ අස්සෙන් දැනගන්න පුළුවන් වෙයි. නැවත තාම ඉඳගෙන ඉන්න බව දාන්න. ඉතින් හුස්ම ගන්න බව දන්නවයි කිව්වොත් අපිට කියන්නේ සද්දේ තියෙද්දි බාධාව තියෙද්දි අතරින් පතරේ තමන්ගේ මූල කර්මස්ථානෙට යන්න පුළුවන්කම ඔප්පු කරගත්ත දවසේ ඒ විනිවිද දකින්න පුළුවන් කියලා දැනගත්ත දවසේ යෝගාවචරයට තේරෙනවා මම දුර්වල සද්ද ලොකු කරගෙන යන්න බෑ කියලා. මම ශක්තිමත් නම් සද්දේ තියෙද්දි අතරින් පතරින් මම ඉඳගෙන ඉන්න බව දැන ගන්න පුළුවන්. ඒව නැත්නම් ආනපාය කරන බව දැන ගන්න පුළුවන්. මොකද ඉඳගෙන ඉන්න එකෙන් ගලවලා දාන්නේ තරදී. හුස්ම නතර කරන්නේ නැහැ සද්දේ. නමුත් අවධානය ගෙදිනවා හුස්මෙන් සද්දේට. මොකද හේතුව හුස්ම ඒ වෙනකොට එපා වෙලා තියෙන්නේ. හුස්ම ඒකාකාරී වෙලා තනින්ද අතක් බල බල හිතේ ඉන්නේ. එතකොට එන ඕන දෙයකට පයින්. ඒතර අපි ලේසියට අර ආපු දෙයට දොස් කියලා මේ ආනපාන කරගෙන යන හම්බුනානේ කියන එක තේරෙයි සද්දේ කරා ආනපාන බලන්න ගියොත් අපේ හිත සද්දේ බහන්න කැමැති ආනපාන බැලිවි එකකාරී ආනපාන බැලිද නීරස වෙලා බුදුජානනාංශයේ පාවිච්චි කරන වචන දෙක සද්දේට රාගයක් තියෙනවා ආනාපානෙ විරාගයක් රද්දේ රාගය දෙන්නේ අතර ද්වේෂය කරා තමයි. ඒ නිසා අපේ හිත වැඩියෙන් කුප්පර දෙයට යනවා. අඩුවෙන් කුප්පන දෙය කියන්නේ විරාගය කියලා රසවත් නැහැ. ඒක ආකාරයි. නීරසයි. ඒ නිසා මේක බදා කුප්පන දෙයට යෑම තමයි සංසාරය කියන්නේ. තණ්හා. තණ්හාවයි සංසාරට බඳින පුදුසයකට ඒ වෙනුවට එච්චර කුප්පන් නැති එකක් දීලා කියනවා දෙකව දිහා බල බලපන්. මේ හිතේ තියෙන ජඩකම, කඩප්පුලිකම, නොකනමනාකම්, දහවදුරාකම අදින්නෙම අකුසලෙත් නේ. ඒකෙන් ඉවදලා මාන්නය කර්මනේ. ආත්ම දෘෂ්ටියෙන් කියනවා යා කැස්සේ නැත්තම්, ගෙරෙව්වේ නැත්තම් මට නිවන් දකින්න තිබුණයි කියලා. ඒ සත්‍යෙට නෙවෙයි බණින්නේ දැන් කරපු එකනට ආත්ම දෘෂ්ටියකින් යනවා. ඒකලා නිවන් දකින්න බැරි මං අසරණයි. මම හරිය අහිංසක කරගන්න හදනවා. මේ සබ්දයක් සහ ආස්වාද ප්‍රසාර කියන ධාතු මනස්කාර දෙකෙන් ආස්වාද ප්‍රසාරයේ තිබුණත් දෙන්න නොගිහින් සද්දෙට හිත යන්න තරම් කවුද න්‍යායපත්‍රය සකස් කරන්නේ කාටද කඩුව දෙන්නේ කාටද කපුව දෙන්නේ කියලා බැලුවා ඔක්කොගෙම එකයි. ඔක්කොගෙම එකයි කුප්පණ දෙයට හිත දෙනවා. කුප්පණ දෙයට ඇදලා යනවා. මම බුදුරජාණන් කියනවා කුප්පණ නැති දෙයට ගෙනියන්න බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ද්වේෂ නොකරන නැත්නම් විරාග දෙයට විරාගයේ තියෙද්දි අපි මේ රාග ගන්න වෙන අරමුණට අදින ගතිය දැක්කා නම් අරමුණු නෙවෙයි ප්‍රශ්න තියෙන අරමුණ තේරීමක් කරනවා වගේ. අරමුණු රාශිය දීපම කොයි එකටද හේත යන්නේ කියන එක ඇඩ්වර්ටින් කියලා කියනවා මානසිකාර්ය කියලා කියනවා. අන්න ඒක තමන්ට තියෙන ශක්තියක් බව දන්නේ නැති කෙනාට පොතක් නැහැ කියනවා. අරමුණ කොච්චර තිබුණත් භාවිත මනසක් ඇති කෙනාට තමන්ට අරමුණ නායක කඩාගෙන අරමුණට යන්න ගියාට මේ අරමුණට ගන්න පුළුවන් ගතිය වැඩි වෙනවා. වැඩි වෙන්න නම් හිතට දෙන්න ඕනේ අරමුණු දෙකක් දෙකක් කෙලස් ගන්නවන අරමුණක් මධ්‍යස්තරම්ම හිතාර කෙලස් ගන්නවන අරමුණට යන්නේ බල්ලෙක් අසුචිත යනවා කබරේ බලුකුලක් හඳ යනවා වගේ අපිරියයි තමයි නමුත් ඒක අපි හිතේ හැටි කොටින්ම අපේ යට තියෙන්නේ මේ reptilian mind එකක් එහෙම නැත්නම් මේ මුර්ග උරග මනසක් තියෙනවා ඒක ඒක කැමති නෑ නික්ලේශය අරමුණකට අරමුණ නැතිකම නෙවෙයි තියෙන්නේ නික්ලේශය අරමුණ නිකම්ම නිකන් ඡන්දෙට පරාදයි. ඡන්දය යන්නේ කෙලෙස ඒකලිය වෙල ලස්සන කතාව ඒ කරපු එක රසය. ඒකට ආත්ම දෘෂ්ටි කියලා කියනවා. මම බලනවා අපි අහිංසකයි අපහාදී අසන්නයි මට කරගන්න විදියක් නැහැ මේ වැස්සයි කැස්සයි මැක්සෝයි. ගොරවිල්ලයි නැත කරන්න පුළුවන් නම් හරිනේ. කොච්චර ලස්සන මේ කතන්දරය හදනවද කියලා බැලුවොත් ඒ වේබුසයාඩෝ දිනගත්තේ නැති ආම්දෝ කෙනෙක් කොයි මානසිකාරිත කෙනෙක් තමයි ඒක තමයි ඇත්තම කොයින්ක භාවනා ක්‍රමයට ආධ්‍යාත්මික ශක්තිය දීලා තියෙන්නේ. ඒ ශාන්තර කියපුවාම කියනවා තමන් හිතන්න තියනලු ඒක ලස්සන විපස්සනා කියන්නේ. තමන්ට හිතන්නලු මගේ හිත කැස්සටත් කැඩෙන හිතක් කියලා. මගේ භාවනාව මගේ සතිය කැස්සටත් කැඩෙන සතියක් ඉන්න ඕන්න මේ මනසට ඇහැපු නිසා ගොරෝපු නිසා තමයි ඒකවත් දන්නේ නැත්තම් හිතන්නේ මාත් භාවනා කරනවා කියලා. තවත් කැස්සෙකට මැස්සෙකට රැස්සෙකට කැඩෙන හිතක් තියෙන කියලා. මම මේක තියෙද්දි සත්‍ය පාත්තන්න පුළුවන් කියලා උත්සාහ කරන කෙනෙක් ඉන්න පුළුවන් 100කටමාරකට. කවදා හිතුවත් ඒක තියෙනවා තමයි. නැත්තම් හොඳයි මේක තියෙනවා. තියෙද්දිත් මම ඉඳගෙන ඉන්නවා දැනගන්න පුළුවන්. මට ආනපාන කරනවා දැනගන්න පුළුවන් කියලා දවසක කෙනෙකුට ආත්ම විශ්වාසයක් ආවොත් ඒක නැත්තම් හොඳයි. තියෙද්දි හුස්ම නතර වෙන්නේ ඉඳගෙන ඉන්න බව නතර වෙන්නේ නැහැ කියලා දැනගත්තොත් සතිය ඉහළ මට්ටමකට යනවා. එදාට යාට හිතෙයිලු මේ මනුස්සයා ගෙරෙවි නැත්තම් මට මේ මට්ටමට යකන්න හම්බෙන්නේ නැහැ. සම ගොරවන කෙනෙක් හයර කරලා හරි ගෙන්නන්න. ඊට 50 60 පයින්කොට එක්කෙනෙක් දෙන්නේ ෂුවර් නිකම්ම සර්විස් එක දෙනවා. දැන් 60 ගන්නට පස්සේ පිටිටිගෙන එක්ක එක විනාඩියකට එක කැස්සක් කැස්සු විනාඩියට ෂුවර්නේ. අචන් බම් ඉන්න තැන ඒ සෙන්ටර් එකේ දාන්න පුළුවන් හැටයි. ඉතින් හැටේ ඉතින් විනාඩියකට එක්කෙනෙක් වගේ කන්නවා. ඒකට හැම විනාඩියෙම සර්විස් එක තියෙනවා. ඕනේ නම් කහිද්දි ඉඳගෙන ඉන්නව දැනගන්න පර්ත් වලට යන්න. ඒක ගන්නකොට ගියාට පස්සේ ඊට පස්සේ ඒ සාන්තිත්තාම ලස්සනද කියනවා. ඊටාම ලස්සනද කියනවා අනිත් දවසේ ඒ සම්දේනවා නමුත් උත්සාහ කරන මේක පරිශීලනයක් කරගන්න මේ සාධකේ මම ඉන්ද්‍රිය බව දැනගන්න පුළුවන්ද? මට හුස්ම එකක් හරි අල්ලන්න පුළුවන්ද කියලා දැනගෙන දැකියා කියාව ආවොත් එයාට තේනවා එදා තිබුණු අර අතපය හරි වෙච්ච නැති සත්‍ය නෙවෙයි දැන් සිට කොහොම අතපය ගන්න හරි වෙච්ච සත්‍යයක් කියලා ඒ මිනිස්සයා කෙරෙහි ස්තුතියක් පහදනවා. බුදුහාමුදුර කරපු නැති සේවයක් මිනිස්සයා කරන්නේ. හැබැයි ගිහිල්ලා ස්තුති කරන තරම් මෝඩ වෙන්න එපා කියලා. ඒ ඉඳගෙනම හිතෙන් විවිධා. ඉතින් මම ඔයක දවසක් දවසකයි මේ ඥාන ලක්ෂණ සිද්ධ වෙලාවේ ඉංග්‍රීසි පොත ගෙන්නගෙන කොහමද ස්වාමීන් වහන්සේ ඔක් කියලා කියලා දෙන්නේ. හරි ලස්සන දෙයක් මම දැන් මතක් කරගත්තා. වෙලා කියනවා. ඊට පස්සේ ගෝ අනේ මේ නමට පුළුවන් නම් මේ ටික පරිවර්තනය කරලා දාන්න මොකද හැම කෙනාම මොනවා හරි පුංචි දෙයක් ඉදහස් කාරණාවක් කරගෙන හිත වට ගන්න උත්සාහ කරන්නේ. එහෙම කිව්වොත් කවදාවත් මේ ලෝකෙ මේ ලෝකෙ බලවතා ජය ගන්න. ආයෙක මේ ඕගොල්ලන්ට වෙනස් කරන්න පුළුවන් ප්‍රයත්නවල නෙවෙයි තියෙන්නේ. survival of the fittest. might is right. සතිය බලවත් කරගත්තානේ ඔක්කොම යටයි. සතිය බෑ යන්නේ මට බෑ දුර්වල කරගත්තානේ ඔය කැස්සයි වැස්ස ඔක්කොම අර කාබාසින කළා. කොයි වෙලාවද අපි ඔක විනිවිද දකින්නේ. ඒ විනිවිද දැකීම තමයි පස්සන කරනවා කියලා කියන්නේ. ඒක විහිදව දැක්මක්. හැම කෙනෙක් බෑ බෑ කියද්දි මම බලනවා බැරි බව හැබැයි කරදර බව මට පුළුවන් මම ඉඳගෙන ඉන්න බව දැනගන්න. ඒක ඒකයි මට පුළුවන් මම හුස්ම ගන්න බව දැනගන්න. දැනගත්ත දවසේ පේනවා මේ පොන්චි බලතාව කරන දේවල් දෙක මහා විශේෂම කියනවා ඉස්තිර හානියක් කරන දේවල් නෙවෙයි පොඩි පොඩි හැප්පමක් කරන. ඉතින් ඒක හිත වට්ටගත්තොත් අපි හිතන බංගලොත් ඇත්තට යනවා. නෑ වට ගන්න යානේ දවසේ මම බලාපොරොත්තු වෙනවා. ඒක හරහා යන්න ඕනේ මම කවදා නැත්තම් කොහොම ඉදිරියට යන්නේ කියලා කවදා හරි මේ වතුර විලිච්ච මිනිස්සෙක් නහය උස්සගත්තා වගේ වතුරින් මට්ටමට වරින් වර හුස්ම ටික ගන්න ගොලන් කියලා දැනගන්න පුළුවන් ලොකු ගැම්මක් එනවා. ඒ නිසා ඒ කරදර නැති කිරීමෙන් නෙවෙයි අපි යන්නේ කරදර ජය ගැනීමෙන් කරදර හරහා බැලීමෙන් කරදර විනිවිද බැලීමෙන් ඒ විනිවිද බැලීමේ කියන අදහස තමයි විපස්සනා කරනවා කියලා කියන්නේ. ඒ නිසා දුක්ඛ සත්‍ය හරහ නැත්නම් ලෝකේ තියෙන සත්‍ය හරහ දුක්ඛ සත්‍ය මතු කර ගන්නවා මිසක් ඒ ලෝකේ තියෙන දුක් නැති කරලා මට්ටම් කරලා දෙන බව උන්ට බුදුහාමුදුරුවෝ බාර ගන්නෑ. ඒක නිසා ඒ උත්සාහ කළ බලන්න මේ ශබ්ද කරදර තියේදී මට නිකන් ලොකු දේවල් අල්ලන්න යන්න බෑ මම හිතගෙන ඇවිදින්න නෙවෙයි ඉන්නේ. නැත්නම් අපි සක්මන් කරන විට සද්දයක් ආවද මම දැන් ඉඳගෙන නෙවෙයි මම ඇවිදින්මින් ඉන්නේ සත්‍ය කියන මට ඇවිදින බව දැනගන්න පුළුවන්. ඉඳගෙන ඉන්නවා නම් කරනවා විතරම ඇවිදින්මින් නෙවෙයි ඉන්නේ. සද්ද තියෙනවා. මට ඉඳගෙන බව දැනගන්න පුළුවන්ද කියලා බැලුවා. තේරෙන්න පටන් ගන්න ඉඳගෙන බව දැනගන්න පුළුවන් හිත කැප්ටි කෙලෙස. මට ඕන නම් අනපාරේ ඉන්න පුළුවන් මගේ හිත කැප්ටි කෙලෙස. ඒ තනීප කරන්නේ නැතුව අපි ලෝකේ තියෙන දේවල් තනීප කරන්න හදන එක තමයි බුදුජානක කිව්වේ ලෝකේ හදලා කදාකත් ඉවර කරන්න. ඔබ හිත හදාගන්න. හිතා දාගන්න යෝගේ පුංචි පුංචි කරදර තියෙන විශේෂයෙන්ම සාමූහික භාවනාව. ඒ නිසා ඒ වාචිත අරගෙන හැබැයි කිසිසේත්ම ඒ ගුරුණ එක්කනට පක්ෂව කතා කරනවා නෙවෙයි. අපසසන ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ භාවනාවට ආධුනිකෙක්නි විශේෂයෙන්ම ආනාපාන සති භාවනාවේ යෙදෙන විට සිත එකලස් කිරීම ඉතා අපහසුයි. මෙසේ සිත විසිර යන විට සිත එකඟ කර ගැනීම සඳහා සුදුසු උපදෙසක් ලබා ගැනීම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඔයගේ ප්‍රශ්න දෙකක් විසඳන්න ඕනේ පොල්සත් ලයින් මූලික ප්‍රශ්න දෙකක්. ආනපාන වගේ දෙයක් දාන්න එපා. බලන්න තමයි ඉඳගෙන ඉන්න වෙලාවේ ඉඳගෙන ඉන්න බව දැන ගන්න පුළුවන්. ඒකල බලන්න සක්මන් කරන එක මේක වෙනස් වෙලා තියෙනවා කියලා. සක්මන් කරනවා සක්මන් කරන බව දැන ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවානේ. ඉඳගෙන ඉන්න මේ දෙක අතර වෙනස තේනවා ඒ හොඳට ඕම නැහැ. ආනපනයි ගැඹුරු දෙයකට හිත දාන්න යන්න එපා. තමන්ගේ කයත් එක්ක යාළු වෙනවා. එචා ප්‍රධාන වශයෙන්ම තමන්ගේ කයත් එක්ක යාළු වෙනවා. යාළු වෙන්න නම් ඉරියව දැනගන්න. දෙක සතිය මිස හිත එකඟ කිරීම ගැන බලාපොරොත්තු වෙන්න එපා. සතියට පස්සේ හිත එකඟ වීම වෙයි. ඒ නිසා සතිය කියලා කියන්නේ මම ඉන්නේ මගේ ශරීරේ පිළිලා තියෙන හැටි දැනගන්න එක විතරයි. හිතගෙන හිතගෙන ඉන්න බව දන්නවා, ඉඳගෙන ඉඳගෙන ඉන්න බව දන්නවා. එතකොට හිතගෙන ඇවිදින බවට ලකුණ තමයි නැත්නම් ඒක සාතික කරන දේ තමයි වම් පාර පාර ගන්නවා දකුණු පාරේ පාර වෙනවා. බඩ මාරු වීමෙන් දන්නවා ඉඳගෙනද හිටගෙන ඉන්නේ ඒකද ලකුණ මෙන්න. ඉඳගෙන ඉන්න බවට ලකුණ නිමිත්ත තමයි හුස්ම වැටෙන්නේ. නැත්නම් ආනපාන වැටෙන්නේ. ඉඳීම ඇකිලි බැලු. ඒක නැති වුණා ඉතින් බෑ ඉඳගෙන ඉන්න බව දන්නා නැති. ඉඳගෙන ඉන්න යාළු ඉච්ච තමයි. හිතෙන් අහන්න පොදන්නේ කොහොමද ඇවිදිනව නෙවෙයි කියලා. ඒතර කියන්නේ යටි පහටි පොළේ වැදිලා තියෙන හැටි තියෙනවා. නැත්නම් මේ ඇඳුම් වලට හුස්ම ගන්නකොට පිම්බෙන හැකිලෙන හැටි තේරෙනවා. දැන් නාස්කාරය ඒවා සියුම් දේවල්. ඒක හම් වෙන්නේ ඉඳගෙන ඉන්න ඉරියවට යාළුවාට පස්සේ. ඒ නිසා කාරණා දෙක තමයි. තමන්ගේ යථා යථාවා කායෝ පනීතෝ හෝති තත තතන පජාන. යම් යම් ආකාරයක කය තියෙන්නේ ඒ බව දැනගන්න. ඒ තමයි ආරම්භක මංගල මංගල අවතරණය. දෙක ඒ සත්‍යයෙන් සතුටු වෙන්න තව සමාධිය නැතුණා කියලා ගණන් ගන්න. ඒක නැත්තම් සමාධිය හෝ සිත ඒකාග්‍රතාවයට යන්න එපා. මොකද සතිය කියනකොට හිතෙක වෙනවා. ඒ නිසා ආනාපාන සතිය නෙවෙයි වාඩි වෙලා වාඩි වෙලා ඉන්න බව මට කොච්චර දැනගන්න පුළුවන්ද කොටින්ම මෙහෙම කියදයි. මම මේ පහසුවට වාඩි වෙලා ඒ වාඩි වෙච්ච පහසුව ඒ වාඩි වෙච්චාම ඇතිලා කියන ඒ සහැල්ලුව දැනගන්න බැරි නම් චිත්තක්ෂණයකට කවදාවත් භාවනාවට බහුවේ පුදුලෙක් නෙවෙයි. භාවනාවේ අපි ආරම්භයේ තමයි ඉතින් ඉන්නේ ඒක නම දන්න. හැබැයි ඒක පුළුවන් තරම් පහසුවෙන් වාඩි කරවන්න කය. අපහසු විදිහට කියන්නේ බා. දෙක භාවනා දියුණුව කියන්නේ අපි නැවත නැවතත් අර ඉඳගෙන ඉන්න ඉරියව්වට යාළු වෙන එකමයි භාවනා දියුණුව කියන්නේ වෙන මොකක්වත් නැහැ. ඒකේ අතිරේක ලක්ෂණ තමයි හුස්ම ටික. තුන්වෙනි එක කීත හැකි එකක් සඳහන පළවෙනි දවසේ ටික අතර වැඩි නිවන කියන්නේ උච්චරයි. වෙන මොකක්වත් නැහැ ඉඳගෙන ඉන්නවා නිවන බව දන්න. ඒක හොන්දටම දන්නවා අස්පනා. ඉන්නේ පිට තියෙන හැම තොරතුරක්ම අකුසල්. ඉන්නේ පිට තියෙන හැම තොරතුරක්ම හිත නන්නත්තර කරන දේවල් බව දන්න. මේ ප්‍රමව දැන් මෙතන ඉන්න බාර ප්‍රධාන බලක්. එතන යම් කෙනෙක් තමන්ගේ කාලය වේදලා තියෙන හැටි දැනගැනීමෙන් භාවනාවට බහිනවනම් ඒ හරහා මේක වැඩි දියුණු කිරීම භාවනා කිරීම වශයෙන් දන්නවනම් අවසානටත් යාට හම්බෙන එකයි මුලටත් තියෙන්නේ කායගත සතිය මැදටත් තියෙන්නේ කායගත සතිය අගටත් තියෙන්නේ කායගත සතිය අපි මෙතෙක් සංසාරේ කරලා තියෙන කායට වෛර කරන එක විතරයි. ඒක තේරුම් ගත්ත දවසේ තියෙනවා අපිට අපේ හැම හැකියාවකින් අපි කරන්නේ කායත් එක තරහ වෙන මොහතක ඉන්න වෙන කෙනෙක් ගැන හිතනවා වෙන තැනක් ගැන හිතනවා. මම දැන් මෙතන කියන එක මෙච්චර නොමිලේ හම්බෙච්ච නිවනක් වෙලා තියෙද්දි අපි බුද්ධ ආගම කියලා ඉගෙන ගන්න මොකද්ද කියලා බලන්න. අපිට බුද්ධ ආගම කියලා තමන් පාසල උගන්ලා තියෙන මොකද්ද කියලා බලන්න. මේක වළක්වන්න ඕනේ මොනවද හරුපු ටිකක් විතරනේ. මේ මම දැන් මෙතන ඉන්නවා කියන අප්‍රමාදයේ සාතිය කියන්නේ බුදු දානහතේ ලෝකේ පහළලා කියලා. ඒකට දීලා තියෙන නිදර්ශන කරුණට කතරයිනේ අරගෙන. මේක පැත්තකට දාලා දැන් කොච්චර විලාද අපිට විතරනේ අවබෝධයක් තියෙනවා. මනුස්සයාගේ පරම මානව අයිතිවාසිකම තමයි Tamanට වෛද කරගන්න. Taman Taman මිත්‍රනම් අපිට මොකටද අධ්‍යාපනය? අපිට මොකටද පරිශ්‍රය? අපිට මොකටද මේ ඉදිරි දියුණුව වර්තමානයේ තියවන. ඒ නිසා උගෝදෙන කියනවා මේ වර්තමානයේ හිත සතුටු කිරීමට ගැනීම මොටිවේෂන් එක නැති කිරීමක්. එහෙම නැත්නම් දියුණුවක්, අභිවෘද්ධියක්, නිර්මාණශීලීත්වයක් නැති වෙයි කියලා. ඒකේ නිර්මාණ ශීලීත්ව ගිය මිනිස්සුනෝකද වෙලා තියෙන බෑනම. කියලා වරක් දැකලා තියෙනවා. අර කැරක්ටරේ පිටිපස්ස යන බූරු එක්ක වගේ. කැරක්ටරේ ගන්න යනවා. ඌ දන්නේ ඒක උල බඩ වැඩ බඩ බර ඇදෙනවා කියන්නේ. බුදුරජාණන් ස්වාමීන් වහන්සේ මම දැන් මෙතන සතුටු වෙනවා. සතුටුලා ඒකට සමාදන් වෙනවා. ඒකම දැනටම ලබලා තියෙන සතුටක් ඕක නැතුව ඔය කොහේ යන්න ගියා. මිරිගුවක් පිටිපස්සේ එළවෙනම ආවා වගේ. යන්න යන්න යන්න පිළිගෝ යන. ඒ නිසා යම් විලාවක මොලේ පැදෙනවා යම් විලාවක කර්මදී වුණා තමයි තේරෙන්නේ ලැබිච්ච ලස්සන කය. මනුස්ස කය. ඒකත් එක්ක චිත්තක්ෂණ කීයක් අපිට ඉන්න පුළුවන්ද? බුදුමාකාර කාමන නිසා නෙවෙයි ඇදලා දාන යුතුයකම් නවපවිෂණ නිර්මාණශීලීත්වය සමාජශීලීත්වය මහා කාරණා ගොඩක් දාගෙන එක චිත්තක්ෂණයක්වත් බුදු කෙනෙක් පහළ වුණේ නැත්නම් පුතර්ජනයේදී මම දැන් මෙතන වෙන්න ඕනේ කියලා හිතෙන්නවත් නැහැ කියලා බුදුහාමුදුරුවෝ. බුදු කෙනෙක් පහළ වුණත් අපිට අමාරු වෙලා තියෙන එක ගැන කතා කරන්න දෙයක් නැහැ. ස්වභාවයෙන් කවදාකවත් කාටවත් හිත මේ වර්තමාන මොහොතේ ගන්න කියන එක පරතෝഘോഷයෙන්තරෝ සිද්ධ වෙන්නේම නැහැ කියලා බුදුහාමුදුරුවෝ. පරතෝഘോഷය සිද්ධ වුණත් යෝනිසමනසකාර කියන එක කරලා විතරක් තියෙනවා. මේ කවදාකවත් අහු නැති එකක්. ඒ නිසා මගේ පෞරුෂත්වය දාලා කොච්චර මට වර්තමාන මොහොත ගන්න කියලා. ඒ ශබ්ද තිබුණාට ප්‍රශ්නයක් නැහැ. සමාධිය නැතිවෙන ප්‍රශ්නයක් නැහැ. මම දැන් ඉන්නේ ඉරියව්වට දාලා. ඒක මේ මෑතකදී කරපු නියුරෝ සයන්ස් වලින් පෙන්ලා දීලා තියෙනවා. මොලේ තියෙනවා ප්‍රියෝසෙක්ෂන් කියලා එකක්. මුන්න බරපතල වැඩක හිටියත් මොලේ චෙක් කරලා බලනවා වරින් වර තමන් ඉන්නේ ඉරියව්ව. ඒක ඒක ඩිෆෝල්ට් එකක්. අපි නිදාගෙන ඉන්නකොට චෙක් වෙලා අපි ඇතරලස දානවා නිින්දෙදී. නිින්දෙදීත් අපිට එක ඉරියව්ව ඉන්න බෑ මොකද මම කරලා නෙවෙයි සිද්ධ වෙනවා. ඒක ශක්‍රීයව සජීවීව කරන්න. සවිඥානිකව කරන්න මොන වැඩේ කරත් වරින් වර බලන මම ඉන්නේ මොන පොසිෂන් එකද මගේ කය පිටලා තියෙන හැටි. ඒක වෙන කෙනෙකුට කරන්න බෑනේ. බුදුජානනාථත් කියනවා මට මොළවෙන් කරන්න බෑ කියලා මට කියලා දෙන්න පුළුවන්. ඒකල බලන්න අපි ජීවිතේ මේ යුතුයකම් අනම්මනම් කියලා මේ ශරීරයට වද දෙන හැටි. උදේ ඉඳලා හැන්ද වෙනකන් අද තියෙන එකම රැකියාවක් කියනවාද බලන්න කයේ වම් පැත්ත දකුණු පැත්ත සමබරව ව්‍යායාම කරන හැම එකක්ම විකෘති. ප්‍රොෆෙෂනල් ලීඩර් ඕනේ රස්සාවක් කළොත් අවුරුදු 30ක් 30 වෙනකොට ඕට මාරාන්තික විලක් ඉවරලා තමයි නැතර වෙන්නේ. අවුරුදු 30ක්. පෙන්ෂන් අරට උදාන මැරෙන්නේ මේකෙන් කියලා. මට බැරි වුණා මම තරකට වෙන කපු කැඹුරුවා මම තනස්පාරණකම් ඉන්න බැරි වුණා බුදුජානක අපිට තමයි මනුස්සකම දිනා ඉඳගෙන ඉතෝ ඉඳිනව දැනගන්නේ ඒකට කියන අවුරුදු 60 බැන්නට පස්සේ බුදුහාමුදුර සරණ යනවා ඔවඩිය කරද්දී දැන් ජීවිත කරන්න බෑනේ වැඩනේ පවු කියලා හිතනවා අර මැටි බාගෙන ගොන්නු වගේ කඹරනවා මිසක් ආ මේ ලැබිච්ච මනසකය ලැබිච්ච උද්දෝත්පාදකය ලැබිච්ච චිත්තක්ෂණ ලැබිච්ච සද්ධාත්මස්තරෙන් ලැබිච්ච කර්ම මේ කල්පනාමිච්ච ආශ්‍රේ ජීවිතේ මල් විහිම්පත් ඥානවන්ත වෙන්න වෙන්න දක්ෂ වෙන්න වෙන්න එක්සෙස් ඉන්නේ මෙතන ඉන්නේ කොට ගුණ කෙරුවා කරන්න පුළුවන් කියලා ගත කරා ඉතින් අන්තිම නිවනත් එතන තියෙන්නේ නිවනත් එතන දැම්ම ඉඳලා ටික ටික චිත්තක්ෂණ ගන්න වැඩි කරන්න කොයි පොසිෂන් එකේ හිටියත් කාලය. අත රිලේව මොන හිටියද 84000 යෝග තිනවනේ ආසන කොයි එකේ හිටියත් කරන්නේ මම ඉන්නේ මෙහෙමයි කියලා. හැබැයි නිකන් හිතට දෙන්න එපා වෙරිෆයි කරලා බලන්න. හිත පිසු ගෙලිනවා. හිත මෙහි ඉඳගෙන අංගහ දුකට යනවා මේ මාර්ගාවට යනවා. කොර්නලි සෑයට යනවා. ඒක නෙමෙයි මේක. මේක දිහා බලන්න. ඔක්කොටම සමාන ආචාරකමක් තියෙනවා. නිසා කරදර තියෙද්දී ඒ බව බලන්න පුළුවන්කම කරදර නැති වෙලා බලන්න පුළුවන් අතර සිද්ධියේ කිසි වෙනසක් කරදර තියෙද්දි බලන්න පුළුවන් කරදර නැත්නම් බලන්න පුළුවන් මේකදී මම කියනවා බණ කියනවා කරදර තියෙද්දි බණ එක වඩා හෙල්ලක්කාර වඩා ශක්තිමත් කියලා ඒස භාවනා වැඩමුළුවක් කියලා කියන්නේ ලෝකෝ පරිශනයක් කාර්ය පරිශනයක් කරදර වලට උච්චරම උත්තර දෙන්න එපා කරදර හරහා ඉරියව්ව හෝ ආනපානිය හෝ සක්න බලන්න කියලා අපි යන්නේ ඊගා ප්‍රශ්න. ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනා පටන් ගන්නකොට මම දැන් මෙතන කියන එක කිරීම කොච්චර සුදුසුද සමහරක් වෙලාවට දැන් අත වගේ දවසක මම දැන් මෙතන එක පාටම ගන්න ගියොත් සමහරක් වෙලාවට හිතේ විසිරෙන ගතියෙන් වක් වැඩි වෙලා තමයි මන්දෝත්සාහය එහෙම නැත්නම් නිදිපත වෙනවා වගේ හුත් වෙන්න පුළුවන් එතකොට එහෙම කෙලින් හොඳ මනසක් ආනාපානිය වඩලා ටිකක් මම දැන් මෙතන කියන එක පුරුදු කරනවා. ඒක සාමාන්‍යයෙන් ලෞකික ප්‍රමාවුල කියන ලෞකික දැනුමට කියනවා නම් අපිට මේ භූමිය මැනගන්න ඕනේ නම් අපි බෙන්ච්මාක් එකක් ගහගන්න මැප් එක අපි කියෝඩ් ලයිට් එක හයි කරන තැන මාක් කරගන්න ඕනේ. මොකද එක දවසෙ ඔක්කොම මෙෂර්මන්ට් ගන්න බැරි නිසා පහුවෙද්දත් එතරම් තියන්න ඕනේ කියලා. ඊට පස්සේ එතනම තියන මේ මාක් එකට අපි බෙන්ච්මාර්ක් එක කියලා කියනවා. ඒක නැත්නම් රෙෆරන්ස් පොයින්ට් එක කියලා. පහුවෙන්ද වැඩ පටන් ගන්න කියලා ඒක උඩ හරියටම ෆියෝඩ් ලයිට් එක හයි කරගත්තට පස්සේ තමයි මෙෂර්මන්ට් ගන්න. ඒක පස්සේ කරන්න බෑ. හරියටම දැනට ෆියෝඩ් ලයිට් එක උඩ ලෙවල් කරගන්න. ලෙවල් කරලා දෙන එක කම්පැනියා කරලා දෙනවා සර්වේ එක. සර්වේ කියලා බලනවා කො පැරමීටර්ස් ටික ගන්න ඊට පස්සේ මෙෂර්මන්ට් ගන්න. බුදුජානක කියනවා අරණ්‍යගතව රුක්ක මූලගතව ශුන්‍යාගාරගතව නිචීදති පරිලංකං ආභුජිත්වා කියලා. භවකබද වාඩි වෙලා ඒක ආභෝග කරන්නේ කියලා. ඔක තමයි ඔය කියන්නේ. මම දැන් මෙතන ඉඳගෙන ඉන්න බව දැනගන්නේ. ඊට පස්සේ තමයි ඔක්කොම කතාවල් දෙන්න අනපාන පටන් ගන්නවා. දිග්ග කොට වේදනාව බසන චිත්තනස ඉඳගෙන ඉන්න එක ආභෝග කිරීමට. කතාවකත් බනකදී අර්ථ කතාව දෙනවක් මම අහලා. පල්ලංකම් ආපු චිත්තයක් කියන එක අපි කියලා තියෙනවා. ආභෝග කරනවා කියන කියන්නේ හොඳට පට්ටල වාඩි වෙලා දැන් හිඟ හතර ඇත්තේ පහර හිතින් ගන්නවා හතර නැතිකොට මෙන්න මෙහිමයි මට වැටෙන්නේ. ඉඳගෙන ඉන්නකොට මෙහිමයි. සක්මන් ගිහලා හිත දැන ගන්නවා. ඉඳන් ගිහලා ඇඳ හත ඇඟේ හතක් පවනවා. හොඳට බලනවා. දැන් ඒකට මේකේ පේනවනේ ඉඳගෙන ඉන්නකොට කරන ආභෝගයයි පිටතන කරනකොට ඉන්න ආභෝගයයි නිදාංග ආභෝගය වෙනස්කමක් තියෙනවා කියන්නේ. ඒතර හිත කියන සද්දකට පිට ගියා. දැන් අර ආභෝග කරපු තැනට ගත්තනම් එයා දන්නවා මේ මුලින් අකුණු හදාගත්ත බෙන්ච්මාර්ක් එක නැත්නම් රෙෆරන්ස් පොයින්ට් එකට හිත ආපහු ගත්තා. ඒක මානවගේ අයිතිවාසිකමක්. මානවගේ අම්මාම ඇරුණා. මරණ චිත්තක්ෂණේ වුණා. ඉසගිනි ගත්තත් ඔතෙන් එන්න පුළුවන්. එතකින් එතෙන් ආපු කවදාකවත් ආපු නැති මනසක් කියනවනම් ඒ ජීවිතේ තිරසන් ජීවිතේට බොහෝම සමානයි. මන්ද ඉඳලා තියෙනවා කාලා බිලා නටලා ඉඳලා තියෙනවා අතීතනාගතේ කවදාකවත් පහසු නේදගෙන මම දැන් මෙතන වාඩිලා ඉන්නවා කියන එක අත්දැකලා නැහැ ආභෝග කරලා නැහැ ඉතින් මේ මනුස්සයා ජීවිතේ තීසරයි ජීවිතේ මොකද්ද වෙනස් කියලා බුදුහාමරා ඔය තීසර කවදාකවත් ඒක ආභෝග කරන්න බෑ තීසරට දැනගන්න ශක්තියක් ඇත්තේ නැහැ මම දැන් මේ හිටගෙන මම දැන් මේ ඉන්නේ මම නරියෙක් කියලා උඩ දන්නේ මනුස්සයාට තමයි නරකම තියෙන්නේ මම මිනිස්සෙක් වුණා නරියෙක් කියන්නේ මනුස්සයා විතරයි ඒක නිසා කුණුහරුපයක් හදාන දෙ කියනවා මේක මනුස්ස ලෝකේ කියලා. පිස්සු කරපොත්තන්ගේ ලෝකේ කරපොත්තු ලෝකේ. ඌට මනුස්සයා පෙස්කේ. ඌ එහෙම ලියවනන් ඉතිහාස කතාව ඌ කියයි මේ ජරා හතෙක්කින් නවකට හැම එකකම වැඩ කරන ප්‍රෝගේ වැඩිම අපි මුල්ලක හිතත් අදලාන්න මරලා දාන්න කියලා. මොකද කරපොත්තු ලෝකයක් තියෙනවා. අපි මේක මනුස්ස ලෝකේ හදාගන්න අපිට අනික් කටේ දකින්න පුළුවන් වගේම මම දැන් මෙතන කියන එක දකින්න එකම පරිණාමයේ සුවිශේෂී අවස්ථාවක් මිනිසයා කියන්නේ. ඒක දකින්න නැතුව කී ආත්ම ගණක් අපි මැරෙලාද? චිත්තක්ෂණ කෝටි ගණක් ඉඳලාද? භාවනා කොච්චර කරලාද? ඒකවත් ඇවිල්ලා. ඒ කියන්නේ මුල ඩේටම් ලයින් එකවත් ගහගන්නේ නැහැ ප්‍රස්තාරය. රෙෆරන්ස් පොයින්ට් එක දන්නේ නැහැ. බෙන්ච්මාර්ක් එක දන්නේ නැහැ. මොකද ඒකට පුදුම බයක් තියෙනවා. මොකද මට ඕනේ මට වැඩිය ලොකු ඩිලිෂන් එකක් ලස්සන රූපයක්. ඉතින් මම මේ රූපෙට කැපයි. අපි දැන් රූපලාවන්‍ය මධ්‍යස්ථාන උච්චතර ලෝකේ පළවෙනිම ඉන්ඩස්ට්‍රි කුනේ මොකද්ද? මොකද තමන්ට ලැබිච්ච කායට කැමති නැහැනේ. ඒක උස් වෙනවා නම් හොඳයි, ඩිප් වෙනවා නම් හොඳයි. ඉතින් ඒ ධර්මශ කරන පොඩ්ඩනේ මට ඕනක දෙන්නම් කොමිච්චක් දීවා. අර කැලි පොඩ්ඩක් ලොක් කරලා දෙන්න. ලක්ෂ හතරයි. සිම්පල් මේගොල්ලෝ අවුරුදු දෙකක් විතර මහන්සිලා ලක්ෂ හතරක් ගිහලා හොරේ ඉඳලා කෑල ලොක් කරගෙන. ඒ කවදාකවත් Tamange ශරීරයට ප්‍රේම කරන මනුස්සයෙකුට කරන්න පුළුවන් දෙයක්. කරන්න බෑ. ඒකේ අවසාන කෙලවරදී සම්මුචනන්සේ 80ක් දිස්සක් මා පුරුෂ ලක්ෂයට 80ක් කියන්නේ ඇත්තු 16 ගේ ශක්තිය තියෙනවා. මොනම රූප ලාවන්‍යයක්වත්. අද අපිට වෙලා තියෙන මොකද අපේ ශරීරයට දුර්වල කරන්නේ. මොන ඉරියව්ව තිබ්බත් අපි ඒකට වෛර කරන ඒකට අපිට නලියන්නේ එකතරක ඉන්න බෑනේ අපිට. ඉතින් හොඳින් හිටපන් කියවම ස්වාමීන් කොහොමද හොඳින් ඉඳගන්නේ කියලා. ඉතින් කාලා වරින් ඒක ෆොරින් එක්ස්පර්ට්ලා වගේ ඉඳ ගන්න හැටි ගන්න. සුම්මයිද කිව්වහම නිකන් හිටපන් කියව කොහොමද නිකන් ඉන්නේ කියලා. එයා බීසිය කන්ද අපි අපි ආගම ටච් කරලා නැහැ. අඩිය අතගාලා නැහැ. භවණා කියලා උදිට යන කන්නේ මේ කරන්න පටන් ගන්න හදලා දෙනවා. බේස්ලයින් එක බෙන්ච්මාර්ක් එක ඒක විතර බය වෙන එකක් නෙවෙයි ජීවිතේ. ඒ නිසා නිල්ලඹ මුං යන කාලේ ගේට් බාහුව කියලා වාහන සාරණාගේ ගන්න පරිතුණක් තියෙන එකේ ගහලා තියෙන බෝඩ් එකක්. ඔය කවදා හරි භවනාදී මේ යථා ස්වරූපේ දැක්කොත් පැන්දදුවයි භූතේ දැක්කයි. මේ ධර්ම ප්‍රකෘතියට අපි වෛර කරනවා. ඒකයි අපි මේ අතීතය අනාගතය අරය ගැන මෙයා ගැන හිත හිතා කතා කර කර ඉන්නේ. මේකට වෛර කරන බුදුදහමේ කතාව පටන් අරගන්නම විශේෂිත පල්ලංකම් ආභුජිත්තා හොඳට වාඩි වෙයි පළඟවද වාඩි වෙයි ඒක හිතින් ගන්නයි කියලා. හිතින් ගැනීම තමයි පටන් ගන්න. ඉතින් ගත්තේ නැත්නම් ගන්න හැම ඩේටා එකක්ම වෙන වෙන ඔරියන්ටේෂන් එකකින් ගන්න දෙන එකක් දෙක රීන්ෆෝස් කරන්න බෑ. හැමදාම ටියුඩ් ලයිට් එක තැනක තියෙනවා නම් ඉතින් ගන්න ඕනේ. තොරතුරු ඊයේ තොරතුරු අද ගන්න පුළුවන් නේ. බේස් එක තියෙනවා. අපේ වෙලාව දින්නේ අපි එක එක දවසට නැත්නම් හිදල් කුඩේට වතුර පුරවන්න හදනවා වගේ. ගඟට ඉන් කපනවා වගේ වැඩක් කියන්නේ අර වර්තමාන මොහොතට මම දැන් විතර කියන එක අඳුනන්නේ නැහැ. ඒකට ප්‍රේම කරන්න දන්නේ නැහැ. ඒක නිකන් කලාවක් කියලා නෑ තද්දි සායතයක් ඒකේ. ඒක පටන් ගන්නකොටම ඇත්තටම කියන්න පුළුවන් භාවනා පටන් ගන්න නෙවෙයි භාවනා ජීවිතේ පටන් ගන්න ඉතින්. පරියක්ක පටන් ගන්න දන්නේ නෙවෙයි රක්මන පටන් කවදා හෝ මේ මිනිස්යා මේ මම කවුද කියන එක දැනගන්න පටන් ගන්නෙ. ඒක හොඳට වාදි කරවලා ඒකත් එක්ක ප්‍රේම වෙන්න හදනවා, මිත්‍ර වෙන්න හදනවා. මෛත්‍රී කරනකට බුදුන්සේගේ වචනෙන් කියනවනම් සුඛී අත්තාන පරිහරාමි. මට ලැබුණ ජීවිතේම සෝසේ පරිහරණය කරනවා. පාඩිලා ඉන්නකොට පූසෙක් වගේ වාඩිලා ඉන්නවා. ඇවිදිනකොට පූසෙක් වගේ ඇවිදිනවා. පූසා දිහා බලන්න. ඉරියව කොයි පැත්තේ තිබ්බත් හරි ප්‍රියයිනේ. ඉතින් ඒ නිසා වන්දා ටෙන්ෂන් එකක් ආවම පූසෙක් දිහා බලන්න. නැත්නම් මාළු ටැංකිය දිහා බලන්න. මිනිස්සු දිහා බැරි වෙලාවත් බලන්න. ටෙන්ෂන් එක නෙමෙයි නිකන් දැක්කත් බලන්න බෑ. මොකද හැම වෙලාවෙම දෙකට කවුරු පණුවෙක් වගේ විතර නදිනවා. මෙහෙත් නැරිනවා කතුරුතු ගන්නවා, වටා ගන්නවා, මේක කැරි දානවා, මේකෙන් කැරි දා ගන්නවා. ඒ කියන්නේ අර ලැබිච්ච මානසිකවට වෛර කරන හැටි නගරවල ඉතාමත් උගයි. විශේෂයෙන්ම රාජධානි වල මේ උපරිමලේනි පන්ති රටවල උදා. ඒ දුප්පත් පිරිසුන් රටවල සාමාන්‍ය මිත්‍රිකයක් පොඩි තැවැත්තක් තියෙනවා. මනුස්සත්ව භාවයක් නෙකියලා. ඉතින් ඒකට ප්‍රේම කරන්න පටන් ගත්තා මුළු ලෝකෙම ප්‍රේමණීය වස්තුවක් වඩපත් වෙනවා. Taman කවදා හෝ Tamanට පෙම් කරන්න පටන් ගත්තොත් යථා යන්නේ සුඛියතා පරිණාම වෙනනේ මේ ලෝකෙ කොච්චර සුන්දර වස්තුවක්ද කියලා. හැබැයි ඒගොල්ලෝ දන්නේ. ඒගොල්ලෝ ප්‍රේමේ හොයන්නේ සැප හොයන්නේ බාහිර. මුචි ඒ තාක්ක අනිගහම පාගන්න ගන්න බල්ලෙක් ඒ කැරක්ටර් එකේ නතර කරකලි පිටපස්සෙන් බෝරුවෙක් වගේ මේ කකා කරගෙන යනවා. බැලුවොත් මේ මම දැන් මෙතන ඉන්නවා කියලා ලැබෙන ඒ සතුට ඉතින් කියන්නේ සාසන සම්පත්‍ති කර අවස්ථාවේ හැමදාම තිබිලා තියෙනවා අපි. පුංචි කාලේ ඒක අත්දැකලා තියෙනවා. ඒ ඉන්නේ ඉන්නේ නේ අපි ගිහිලා අපි අනුන්ට සැපරන් දෙන්න හදනවා මිසක් මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ අපිට පේන්න ඕනේ ඇස් නැති මිනිස්සු පේන්න ඕනේ කම් නැති මිනිස්සු පේන්න ඕනේ ජීවිතය කාඩු පේන්න ඕනේ ඒත් ඉතින් කට්ටිය කැන්සරයිසි කට්ටිය අන්තභාග වෙච්චාම පේනවා අනේ ඒව එහෙම වුණා නම් මේවා හිතන්නවත් වෙනවා. හිතන්න වෙලාව තියෙනවා නම් පෙන්කෙලි. ඇදී පෙන්කෙලි. ඉතින් ඒක පරියන්කේ නෙමෙයි ජී භාවනා ජීවිතයෙන් පටන් ගන්නන්නේ කවදා හෝ. Taman tamanට ප්‍රේම කරන්න පටන් ගත්තාසේ ඒ ඒක අනිවාර්යෙන් බුදුහමරණ කෙනෙක් වෙනවා. කොයි වෙලාවක හෝ හිතන්න මම දැන් මෙතන ඉඳගත්තයි කියලා ඒකමයි බුදු අනුසුර තමන් වහන්සේ වාඩි වෙච්චාම වැටෙන කරන්නේ. තමන්න බුදුන් අත්දකින්න ඕනේ නම් මනුස්සත්වය අත්දකින්න ඕන නම් තමයි මුදවට වාඩි වෙලා සමබරව හැරලෝ වාඩිලා හිතාගන්න ඒ අත්දැකීම තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒ තමයි නිවන කියන්නේ දන මනුස්සකම කියලා කියන්නේ. ඉතින් මනුස්සය ඒක අවශ්‍යකරන ජීවිතය. ඒ නිසා මේක මේ කාරණා ගන්න දැනගෙන කරන්න තියෙන කාරණාව නෙමෙයි මේ අපිට ලැබෙලා තියෙන මානව අයිතිවාසිකමක් ජන්මලාභයක් බර්ත් රයිට් එකක්. ඒක දන්නේ නැතිකම තමයි අපිට වෙලා තියෙන දුක නැත්නම් අපිට බුදුන්ට ගෞරවේ නැහැ කියන්නේ සද්ධාව නැහැ කියන්නේ ඒ තමයි ඉඳගෙන ඉන්න එකට ගෞරව කරන්න දන්නේ මිනිස්සු මොනව කරත් ඒක බුදුරජාණන්ස්ට ගෞරවයක් වෙන්නේ. බුදුරජාණන්ට ඉබේම ගෞරවයක් කරනවා හොඳට වාඩිලා අනේ බුදුහාමුදුරුවෝ කියලා අපිට මේකවත් නැහැ. දැන් මේ බුදුන්ට පිළිදෙඩ අඩුවානේ මගේ ජීවිතේ මම සෝතේ පරිහරණය කියන කරනකොටම බුදුහාමුදුරුවෝගේ account එකට ප්‍රීමියම් එක වැඩෙනවා. අලුතෙන් ආයෙ ටැක්ස් ගන්න ඕන කමක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ සුවසේ පරිහරණය කරන්න අපි යනවා ඊගාපස්සේ. අවචාතුන්නාන්ත බොහන්සේ දැන් සඳහන් කළා මම දැන් මෙතන කියලා අපි දැන් කයට හිත ගන්නවා කියලා. ඒ වගේම සඳහන් කයට හිත ගන්න බැරි අවස්ථාවක දැන් පද්‍යයක් ඇහෙන වෙලාවට මේ පද්‍ය අහන මම කියලා හිතීමත් ඒ ඒ අත්දෙම ගන්න පුළුවන් සන්නහස මොකක් කරේ බාධයක් එන්න ඒ අවස්ථාවේ ඉතින් සිටවිලා ඒ මේ මමමයි. මගේ බාහිර දෙයක් නෙවෙයි ඒ විදිහට ගැනීමත් අර මම දැන් මෙතන කියන අර්ථයම වෙනස් සංකීර්ණ අවස්ථාවක්. ඒක ඊට වැඩිය ඔබක් දියුණු අවස්ථාවක්. අපි ඇවිදින්න, දකින්න, අහන්න, හිතන්න, රස බලන්න, ගඳ බලන්න වශයෙන් දවසින් දවස ජවනිකා මාරු කරන්නේ. මේ දැන් අහගෙන ඉන්න ගාට දකින්න පාඩපත් වෙනවා රස බලන්න පාඩ ඇවිදින්න පාඩ කන්න බොන්න පාඩ අපි ඉරියව් මාරු කරනවා ඒ ජවනිකා දෙකක් අතර කිසිම සම්බන්ධයක් නැහැ ඒවා තනිකරම කාටුන් චිත්‍ර එක ඇතුළු ජවනිකා දෙකක් වගේ ඒ නිසා මම શબ્දයක් අහන්නදී අහන්නේ බව දන්නවා ආය ආනපණ්ඩ ඉන්න ඕන ගමන්නේ එන්න ඕන වෙන්නේ තකනම් විතරයි වෙරිෆයි කරන්න විතරයි නැත්තම් අහන වෙලාවේ අහන බව දන්නවනම් රූප බලන වෙලාවම බලමින් ඉන්න බව දන්නවනම් දඬ බලමින් ඉන්නවනේ ඒක මෙයාට ඒකට අරමුණක් කරන්න බයක් එන්නේ නැහැ. එයා දන්නවා මගේ හිත දැන් තියෙන්නේ මේ මගේ හිතේ හිතේ බෑනේ ආලම්බණයක් කරනවා. මෙන්න මේක එලිලා තියෙන කියලා දන්නවනම් පශ්චාත්තාප වෙන්නේ නැත්නම් ඒක නෙසෙන්නේ නැහැ. පිරිසුදුයි. දැන් අපිට වෙලා තියෙන මේ ආනාපානය පොළොවට දාගත්ත පස්සේ හැම එකක්ම ආනාපානට හතුරෙක් විදිහට අපි සලකන්නේ. ඉතින් ඒකකොට ඇද්දලා ගන්නවා ආනාපානට ගන්න. ඒ ආධුනිකයා ඒ සිල්ලම කෙරුවට අපි දොස් කියන්නේ නැහැ කමන්න කවන්නේ. මොකක් හරි දත කරන්න බලන්න කියලා. පස්සේ අන්තිම දවසේට ආනපාන ඉන්න ගමන් හිත පිට ගිහලා සද්ද කියන සද්ද ඉන්නවට අහනවා සද්ද ඒක දානවා. කාය ප්‍රසාද නෙවෙයි හිත තියෙන සුගත ප්‍රසාදේ. මනංගා මොනපාව තේරෙන්නේ දන්නවා අර කාය ප්‍රසාදෙන් ගත්ත ගැම්මෙන්නේ මෙතන ඉන්නේ දැන්. ඒ සතියෙන්නේ. ඒකෝට තවසක තීරු කරන්න බෑ මේ රූපේ බල බල ඉන්නකොට මම දැන් බලමින් ඉන්නේ කියලා. ඒක හරි ලස්සන වැඩක් වෙනවා. ඕනම වෙලාවක අපි සබ්දයක් අහන්නයි අවදි වුණොත් මම දැන් අහන්නේ කියලා මන සබ්ද අන්තර්ගතය අතින් ගිලිනවා. ඒකේ තියෙන සිත්තදනා ගතිය ගිලිනවා. දැන් අපි යමක් දිහා බලනවා. මගේ හිත දැන් කහනවා නෙවෙයි ගඳ බලන්නේ බැලීමයි මේ කරන්නේ කියලා දකින්න බව දකින්න ගියොත් බලන චිත්ත විචිත්තත්වෙ නැති වෙනවා. ඒකයි අපි ඒකට කැමති නැත්තේ. අපිට ඕන චිත්ත විචිත්තත්වය මම බලන බවම දකින්න කියලා යටපත් කරන්න හදනවා. ඉතින් අපිට ෆිසික්ස් උගන්වනකොට මේ මාත් කතා කරලා කිව්වා. චිත්‍රපටියක් බලන්න ගියාම ප්‍රොජෙක්ටර් එක වැඩ කරන හැටි පොඩ්ඩක් කියලා දුන්න කන්ති ගන්න. ඒක මෙන්න මෙහිමයි ප්‍රොජෙක්ටර් එක වැඩ කරන්නේ. ඔය චිත්‍ර බැලුවට පස්සේ ප්‍රොජෙක්ටර් එක තියෙන්නේ ඒක ඉතලා අඟල් වර්ධ අඟලක විතර බීම් එකක් තමයි ඇවිල්ලා බීත්තේ වදින්නේ. ඒක එන්නේ සිගරට් දුම් හරහා රෝණ සිගරට් බොනායිටි ස්තුති. ෆෝන් එක පේනවා. හැබැයි කෝන් එකේ මැද අහගේ රංගපෑමක් නෑ. ඒකයිල බිත්තර වැදුනට පස්සේ ඔන්න ත්‍රිමාන රූප කොල්ලයි කියලා ඔක්කොම මැවෙනවා. මේක බලන්න උත්සාහ කරන්නයි කියනවා. හැබැයි ඒකට චිත්තපටි රස විඳින්න බෑ. චිත්තපටි දුකාන්තයද දුක්ඛන්තයද බලන්න බෑනේ දැන් මගේ ඇතුලේ ප්‍රොජෙක්ට් එකක් වැඩ කරනවා. එතනත් ප්‍රොජෙක්ට් එකක් වැඩ. පිටිට වැඩුණාට පස්සේ ඔන්න කතාවක් යනවා. මේක එන්නේ පිටිපස්සෙම තියෙන ඉලෙක්ට්‍රෝඩ්ස් එකකින් තනිකර සුදු එළියක්. ඊට ඉස්සලා කෑම එක. ඊට පස්සේ සෙලුලොයිඩ් එක. සෙලුලොයිඩ් එකේ පස්සේ තමයි ගාහට කරගෙන යනකොට මේ කෙල්ල වලු වදාගන්න නටන. ඔක බලන්න ගියාම මේ මේකයි වෙන්නේ කියලා චිත්‍රපටයේ රස විඳින්න. ඒක නිසා කවදා හෝ මම දකින්නෙක් බව දැනගත්තොත් දකින්නේ මේ විරංජනේ වෙනවා නිබ්බින්දති විරජ්‍යති විරච්ඡා විමුච්ඡති විමුත්තං විමුක්තമിതി ඥානං හෝති කියලා බුදුන්සේ ජානි කහතර වෙන ඕනේ අහන දෙයක අහන්නෙක් බව අවබෝධයෙන් අහන්න යන්න බෑ අන්තර්ගතය ගන්නවා මම ගාලේ බුදුමේ මේ తాවකාලික පැවිදි කරා ළමයි 100ක් විතර වගේ. ඉතින් ඒක ඒක දවසමානකින් මහසෙන් ඉවර කරන්න ඊට පස්සේ. ඒ පන්තියේ දක්ෂම ළමයි අම්මා අඬගෙන ආවා සිවුරු අරවලා පන්තියට ගිහිල්ලා එළම. ගිහිල්ලා ඉවරලා මේ ගණන් පන්තියක් තිබිලා. වෙනද මේ ළමයි කනුවේ ડોක්ටර්ට ගණන් පන්තිය ෆලෝ කරනවා. ඒ ළමයි පන්තියේ හරි ආදරේ වෙනවා. ඒ ළමයිට මොනක්වත් නැතිලා. ඌ පේනවා පේනවා පේනවා පේනවා කියලා මෙනෙහි කරගෙන ඉඳලා තියෙන ගණන් පන්ති. ඌ ඉලකුව මේ මේ සමීසාරට සාඩු ගෙදර ගියත් භාවනා කරනවා. අන්ති කාමරේත් භාවනා කරලා පේනවා පේනවා කියලා මෙනෙහි කරනද මේ අංක ගණිතද වීජ ගණිතද ඌට ගණනා කරනවා. ගෑනු කෙනෙක් දු ගන්නන්නේ බෝ පේනවා පේනවා කියලා මෙනෙහි කරලා. ඉතින් සාරේට එහෙන එහෙන අම්මා එක්ක කලවලා. අන්ති බජය. පොඩි කාට ගානකුත් නෑ. මා මං හිතයයිලා මම පැත්තක ගිහලා අහගෙන ඉතින් මම හිතුවා දැන් මේක පැහැදිලිවම ශිෂ්ටාචාර විරුද්ධ අම්මලා කැමති වෙන්නේ නැහැ. අම්මලා කැමති මම පේන බා බලන් දැන්නේපා මේ අංකගණිත ත්‍රිවිධ ගණිතය කියලා අල්ලගන්න. ටීචර් කියන්නේ ඒකයි පොඩි එකා කියලා තියෙන්නේ අර මාත්‍යා භාවනා කරපු ගැම්මට ගිහිල්ලා කල්පනාල දිහා බලනු පේනවා පේනවා පේනවා පේනවා නේ. භාවනා කරලා ගෙදර ගියාට පස්සේ ඕගොල්ලන්ගේ ගෙදර ඉන්න අයට සයිකැස්ටික් වෙහෙත් දෙන්න. හැම එකම බෙදගෙන ඉන්නවා. හැම කෙනාටම ඊටත් මාසේ ඒක තමයි. ඊතර මිනිස්සු නිරන්තරයි. එනිසා මේ මිනිස්සුන්ට වෙන පැහැදිලිවම ධම්මජාල මොනවද කියලා කාලා කවල මුන්ට භාවනා කරන්න කියලා භාවනා කරන්න කියලා කරන්න ගියෝ. ගෙදර ඉන්න කට්ටියකට සොක්. එනිසා අහන වෙලාවේ අහන බව දන්නවනේ බයන්නේ අන්තර්ගතයට අපිට කරදර කරන්න බෑ. රිමෝට් කන්ට්‍රෝල් එකේ බැලුවා. බලන බව දැනගෙන බැලුවොත් ඒ බලන වස්තුවේ අපි නතු කරන්න කියන ගැතිය නැති වෙනවා. ඕනෙම දෙයක් දැනගෙන ඒ නිසා ඒකට පොඩ්ඩක් බීලා ඉන්නවා පොඩ්ඩක්. පොඩ්ඩක් කුමාර පදමන දැම්මට පස්සේ ඕන දෙයක රසාස්වාදේ වෙනවා. මම නෑනේ. රසාස්වාදේ විතරයි ඉතුරු වෙන්නේ. ඒ නිසා චිත්‍රපටයක් වෙනකොට අන්ධකාර ගෙරුවේ නැත්තම් සාලාප කරන්න බෑ. ටීවී එකේ නෑ. ඉතින් හැම වෙලාවෙම මතේ මදේක ඉන්නේ. අපි ප්‍රමාදයක ඉන්න එකයි මේ ලෝකේ රස වෙන්න පුළුවන්. කොයි වෙලාවක හෝ මදේ ප්‍රමාදේ නැත්තම් මේ කක්ක ටිකක් නෙමෙයි අත ගන්න. මොකද මේ අන්තිමට මේ හම්බ කරලා හම්බ කරලා අන්තිමට ඉෂ කරන්න වෙන එකක් නේ අත ගන්න කියලා. එතකොට ඔය ඔය තියෙන ඔය එළවුම නැති වෙනවා. ඒක හතිය බයයි. ආණ්ඩුවත් බයයි, ආර්ථිකවිද්‍යාවත් බයයි, සමාජ විද්‍යාවත් බයයි. බුදුරජාණන් බයයි. දැන් ඔබ මිනිස්සෙක් මිනිස්සකමත් නැහැ. ඔබ ඕල් කිසි දේශපාලන දිගේ යනකොට. මිනිස්සකම ගන්න චිත්තක්ෂණය තප්පරයක් විනාඩි පහක් මේ කායට ප්‍රේම කරලා අහන වෙලාවේ අහන බව දැනගන්න. දකින්න දකින්න බව දැනගන්න. ඒ නිසා ඒක ආධුනිකයෙකුට කියලා දෙන්නේ නැහැ. ඉහළ මට්ටම ගියාට පස්සේ සර්වඥාන්සේ පෙන්වන්නේ දැකීම හරහා තමයි. ඒක තමයි අන්තිමම වාක්‍යදේ. ඒකෙන් තමයි බුදුන්සේ බණ පටන් ගන්නේ. චක්කුණ රූපං දිස්සා උපජ්ජති මනපං උපජ්ජති චක්නාපං කියලා. ඒකට යන්නේ කාණ්ඩ පසනව අහනවා. එතනින් තමයි හැබැයි පෞරුෂත්ව වෙනස් වෙන්න තැන. ඊට ඉස්සෙල්ලා මේ අපි දැන් කරන්නේ ඒකට අවශ්‍ය අඩුම කැඩුම ටික උපකරණ ටික සකස් කර ගන්න. ඒ නිසා පුළුවන් නම් බලන්න මේ සඳහන් වෙලා අරගෙන සම්පූර්ණ බලන්න බලන්න බලන්න දිහා බලාගෙන බලන ඔබ්ජෙක්ට් එක නෙමෙයි. ඒක හරහා මම දැන් බලන්න එක් වෙලා ඉන්නවා කියන්නේ. ඉන්නම ඒකට අපි වෙන දේවල් වලට දුවනවා. ඒක හරියට ඒ කියන්නේ thin slicing of time කියලා. හරියට බලනකොට බන්න බව දන්නවනම් තමන්ට තේරෙයි බන්න වස්තුවේ නිරස විචිත්‍ර ගතිය නැති වෙන්න පටන් ගන්නවා. ඒකට ඒ වස්තුව කැමතිත් නෑ, අපේ හිත කැමතිත් නෑ. ඒ නිසා අපි මේ දෙකොල්ලම අපිට විරුද්ධව හිටලා තියෙනවා. බුදුහාමුදුරුවෝ විතර අපේ පැත්තේ. ඒ නිසා සතියෙන් බලන වෙලාවේ බඳ බව බලන්න. එතකොට ඔය තියෙන දෙකයි තියෙනවා. වර්ණ සංඛාන විතරයි. වර්ණයක් තියෙනවා සංඛානක් තියෙනවා. වර්ණ වෙනස් වෙනවා සංඛාන වෙනස් වෙනවා. බැලිවි වෙන මොකක්වත් නැහැ. මේ බලන්නේ වර්ණ සංඛානයක් කියලා දන්නවනම් අපි එකෙන් කොච්චර කතා කරතරද කියලා බලන්න. දැකපු වර්ණයක් සහ සටහනක් අරගෙන පුච්චර කතන්දර ප්‍රපංච කරනවා කියලා බැලුවොත් අපිට Nobel Prize දීලා මදි. ඒ ධර්ම නිර්මාණශීලී කොච්චරද කියනවා මත් වෙන තරම්. අක්කු දොත්තෝ චක්කු දොත්තෝ කීක ප්‍රදර්ශන දූර්තේ පත් වෙනවා කියන්නේ. තත් දූර්තේක තියෙනවා. අර සත්‍යමත් වෙනකොට ඒක අයින් කරුවට පස්සේ අපිට නිකන් නොදන්න ලෝකයකට ගියා ඒක බේස් කරගෙන අහන වෙලාවේ අහන්න බලන්න. ඒකේ අකුසල් වෙන්නේ නැහැ දැනගෙන කරනවා. සමනස. සම්ප්‍රදාය කියතේ. තව ප්‍රශ්න දෙකක් තිබුණාට එකක් මම හිතන සාවින්වාසයේ ගියා. අපි වෙලාව ඉවරලා දන්නේ. ඒ අවසාන ප්‍රශ්නේ නම් ටිකක් අර රාමයෙන් පිටත එකක් ඒක මාත් ලෝකෙ ඉවර එකේ ඉවර. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රශ්නකින් පටන් ගන්න මේ සමාධි ලක්ෂණයක්ද කියලා. සිතේ සිතුවිලි අඩු වෙගෙන යන විට සහ උඩුකයේ ආනාපානය නිසා ඇතිවන ස්පර්ශයන් දෙන සිත යමා සිටන විට දේශ දේශ ස්පර්ශයන් දේශ සිත යමා සිටන විට කනට රාත්‍රී කාලයේ එළියෙන් එන කෘමි සතුන්ගේ ශබ්දයක් වෙන ශබ්දයක් ඇසේ. මේ රැහැයියන් හඬන ශබ්දයටද සමානයි. නොකඩවා දිගටම ඇසෙන්නට ගන්න නමුත් සිතේ සිතවිලි බහුල අවස්ථාවල මේ නොදැනේ. මා එම නිසල භාවයක් වැනි දැනීමට මනාප වෙමි. එහි ශාන්ත භාවයක් දැනේ. මෙය නොසලකා ආනාපානයට සිත යොමු කරන විට ශාන්තිය නැති වී යයි. නැවත සිතවිලි සමග පොරේට වැටේ. මෙය සමාධියේ ලක්ෂණයක් ඉරණ. ප්‍රධාන වශයෙන් කියන්නේ sound of silence කියලා වගේ කියනවා. listening to the inner voice කියලා කියනවා. නැත්නම් ringing of thousand bells at a time කියලා කියනවා. එහෙම නැත්නම් කියනවා මේ බලාගිලා වගේ ශබ්ද වගේ කියලා සිකලා කියලා කියනවා. ඉලෙක්ට්‍රික් කියන එක. ඉතින් මේක ඇත්තටම හරියට ස්පෙෂලායිස් කෙරුවොත් අනික් ශබ්ද තියේදීත් අහන්න පුළුවන්. අනික් ශබ්ද වලට නැති වෙන්නේ මේක නිකන් canvas එක වගේ වෙන මොන චිත්‍රයක්ද canvas එක තියෙන නිසා කොයි වෙලාවක හරි කවුරු හරි ඒ ශබ්දය පුරුදු කරලා Tamante ඒ ශබ්දයට අහුම්කම් නෙද ගත්තොත් ඕන තැන පුබුද කරගෙන. හැබැයි ඒක සාමාන්‍යයෙන් භාවනා කරපු නැතිකොට පාළුවක් විදියට දැනෙන්නේ තනිකමක් දැනෙන්නේ කියනවා. භාවනා කරපෙන්නට දැනෙන්නේ පුබුද කලාවක් කියලා. ඉතින් අපි ඔය විවිධ ශබ්ද අහින්න කැමැති අපි ඔය තනිකමට බය නිසා. අපිට ඒක යටි ඇහිලා තියෙනවා ඒක ඉතින් යන්නේ ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒක කොයි වෙලාවක අපි දැනගත්තොත් ඒ පුරුදු කරපේකනට ඇහෙන සාදේ දෙගෙන හිටියත් හිටගෙන හිටියත් දර්ශන ගමන රූප බාහිර ගමන හැම වෙලාවෙම තියෙනවා. ඒක නැති කිරීම තමයි අපි විචිත්තත්ව දේවල් වලට යන්නේ. කැලේ ඉනකොට සර්වඥන් වහන්සේ ඒක දේවතාවෙක් ඇවිල්ලා කියනවා මේ පක්ඛීසු ධන් නිවේශේසු තිතේ මජ්ජත්තිකේ කායේ ප්‍රහාරඤ්ඤං භයං සංජාතං විය කියලා. ඒ ප්‍රහාරඤ්ඤ කියන්නේ මොකද? වචනයක් දාලා තිතේ මඤ්ඤත්තිගේ කාලේ වාක්‍යේසු සංවේශේසු ඝන සනමාන ප්‍රහාරඤ්ඤං භයං සංජාතං ස්වාමීන් වහන්සේ සතුන්ද නිදන මැදම රාත්‍රියේ මට විශාල ප්‍රාන්ත රජ්‍ය සද්දයක් ඇහෙන මට බය වෙනවා. ඉතින් බුදුරජාණන් කියනවා අක්ඛීසු සංවේශේසු තිතේ මංජත්ගේ කාලේ තනමාන ප්‍රහාරඥං පීති සංජාතං වේ. මමච්චලේ ඉනකොට මට මේ මේ සම්දේ එනකොට ලොකු සතුටක් දැනෙනවා මට උදකලාමයි. ඉතින් බුදුන් උදකලාව කියන එක තමයි ලෝකයා මේ පහළුව කියලා දාගෙන තියෙන්නේ. ඉතින් ඒක පහළුවන් දෙකට තමයි අපි රේඩියෝ දාන්නේ. ටෙලිවිෂන් බලනවා. නව කතා කියනවා. මොන මොන හරි කර කර ඉන්න මොකද ඔය සද්දෙට කියන්නේ පහළුව ලකුණක් කියලා. ඒක aloneness and loneliness කියලා අපි කියනවා. ලෝන්නස් එක හොඳයි. ලෝන්ලිනස් එක කියන්නේ මේ හොබි සදාගෙන තියෙන්නේ. මේ ලෝකෙ තියෙන කොහොම සදාගෙන තියෙන්නේ තනි වෙනවට බයින්නේ. සද්දේ තනි වීමට ඔය සවුන්ඩ් සයිලන්ස් කියලා කියනවා. ඒකේ බිකු අමරෝ ලියන අමරාවතිය පොතක් listen to inner voice and sound of silence කියලා අපි ඒක සිංහලට දැම්මා. ඒක හැම ආගමික පොතකම ලියවිලා තියෙනවා. මේකට මේ කෙලෙස් සහිත හිත හරි බයයි. නික්ලේශයේ හිත හුදකලාවේ ලක්ෂණක් විදිහට ගන්න. හැබැයි මුලියර තියෙන observation සද්ද ඉතුරු කරගන්න තියෙන සද්දයේදීත් ඒක තියෙනවා. අපිට ඕන නම් ඒ සද්දේ ඉන්නවනම් ඇහෙන සද්ද ඔක්කොම knock off කරලා දාන්න. ඒ නිසා මේ අමාරසෙයියට එහෙම පවුල කතා කරන්න ඇහෙන්නේ නැහැ. මොකද ඌ ඒක අහගෙන ඉන්නවා. මඩවුනේ නෑනේ. අවුලයිල මොනවා කිව්වත් උට ඇහෙන්නේ නැහැ. ඒ කියන්නේ සිලෙක්ටඩ් වොයිස් එකක් විතර උගන්වන්නේ. තව වයිෆ් එක කපලා තියෙන්නේ ඇහෙන්නේ නැහැ. වයිෆ්ට හස්බන්ඩ් කියන එක ඇහෙන්නේ නැහැ. ඒ අනිත්‍යව ඇහෙන්නේ. ඒ මොකද මේ වෙලාවේ ඔය සවුන්ඩ් සයිලන්ස් එක තමයි ඉන්නේ. ඒ නිසා අපාර සේයගාව උත්තරේ දුන්නා. හොඳයි අපි එහෙනම් මම හිතන්නේ පැය පළවෙනි දවස් ඉඳලා කමන්නේ. පැය දෙකක්ම ආරම්භ නෑ. හරි. ආයෙත් පටන් ගන්න එකම ආත්මේ මම හිතන්නේ මම කතාව වැඩි වෙලා පැය දෙකක් ගියයි කියලා ඒ වෙනම තව විනාඩි දෙකක් තුනක් තියෙනවා අපිට සභාවේ කාටරි වෙන මේ අවස්ථාවේ තිබුණා කියන කරන් දෙයක් තියෙනවා නැත්නම් අපි සතිවාරි සමාප්ත කරන්න යන්නේ. දැන් තියෙන පැයක සක්මනක්. ඒ විවේකයක් සහ සක්මනක් ගත කරන හතරට නැවත මෙතන එකතු වෙනවා. සාමික පරියන්කය සමහා ඒ මතක් කිරීමත් එක්කම අපේ සුද්ධකම්තාන් සුද්ධ කිරීමේ වැඩ පිළිවෙලින් නවසතාන් කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි